අපි එන ඔක්කොමලා මේ වන්දනා කරලා පටන් ගන්නනේ. දෝ කරගන්නක් ඈ තේ කවුද නරක දෙයක් නෑ. සුඛී හොතු. සාදු අනුමෝදාමි. අනුමෝදිතබ්බං. කමං ගෞතබ්බං. බන්දුන් කුඩේ වල දෙන්න ඔයාලා යත පිටිපස්සේ. අෂ්ට සූපේද මොකද්ද කියලා ඔන්න පොඩක් තියෙනවා. මම දැක්ක කඩපියක් තියෙනවා. නෑ නෑ පැකට් එක පිටින්ම යැත්තේ මේ හරි ඇහ ගහින්න පුතින්නවා මේ සුවඳ දුම්කුඩු කියලා. අෂ්ට දූපේ කියන කොළපාර පැකට් එක. මම ඕකේ තියෙන එකත් හරි. ඔබේ දීටි හොල්මනොත් වෙලා. වැඩේ දුන්නා කොලෑ නෑ. ලෝ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අපි මෙහෙ සම්බන්ධ වෙනවා. හොඳයි අපි පටන් ගන්නයි ලෑස්ති. එහෙනම් මෙතනින් ඉඳලා සම්බන්ධ වෙන්න. හොඳයි ගෞරවනීය සංඝරත්නයන් අවසරයි. අපි මේ නිවාස කුපාසක මාතෘ සම්බන්ධ කරන අපි නිසරණ වනේදී හැමදාම සෙනසුරාදා ලදල දවස්තාවක මේ වගේ ධර්ම සාකච්ඡාවකට පෙළඹෙනවා. මේ ගඳ අපි ඔල්ලුසු පැයෙන් හතමාර ඉඳලා 9 වෙනකන් කාලය ගන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙදි මුල් විනාඩි සල්පේ අපි විවස්ථාව සීපත් කර ගැනීමට ගත කරන අතර ඊගාවට උදාන පාළියේ ධාතාවක් ඉදිරිපත් කරගෙන ධර්ම සාකච්ඡාවේ මාතෘකා ඉදිරිපත් කර ගන්නවා. ඉතින් සභාවේ අනුමැතිය පරිදි ඒක විවෘත ධර්ම සාකච්ඡාවක් බවට එනතන අපේ කමටහන් පිළිබඳව පරීක්ෂණයක් බවට පත් කර ගන්නවා. දැන් මෙල්බන් කට්ටිය සම්බන්ධලා ඉන්නවා. ඉතින් අපි මේ කෙටි හඳුන්වා දීමෙන් පස්සේ පළවෙනි අංකයේ වශයෙන් තියෙන විවස්ථාව කියවීම මම ශිරු දිනා වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ශිරු දිනාගේම කාරුණික අවධානය මේ දෙසට යොමු වේවා කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. යෝගාශ්‍රමීය කතිකාවත. ස්වක්ඛාතං බ්‍රහ්මචරියං සම්දිට්ඨික මකාලිකං යත්තං අමෝඝා පබ්බජ්ජා උත්තමත්තස්ස පත්‍තියා යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මා හගාරියං තමීව සද්දූහෙහි මා කාමස්ස වසංගමි ශාන්ති රසෙන් රසවත් සම්බුදු සසුන්වන් කුල දරුවන් විසින් උත්තරීතර වූ ශාසන પરමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය ආධ්‍යාත්මී සංජාත පෝෂණය සඳහා සමාරාධනය මේ પરමාධ්‍යාශි විය යුතුයි සද්දෝ මහා නාම ආරාධකෝ හෝති නෝ අසද්දෝයි යනාදීන් වදාළ පරිදි තතෝක්ත ගුණ විශේෂ ලබා ගැනීමට ශ්‍රද්ධා සති විරිය සමාධි ප්‍රඥා යන ගුණ පෝෂණය කළ යුතුය. ලාභ කීර්ති ප්‍රශංසා කාමතා ආදී අසහාසනික දාසකින් තොරව ශාසන પરමාර්ථයන් අදාළ සද්ධාදී ගුණ සම්පන්න වූ නොපසුබට වීරිය ඇති ජීවිත පරිත්‍යාගයෙන් අභිමුඛ වූ භික්ෂු පිරිසකගෙන්ද ශාසන પરමාර්ථයන් වෙත හිත දුන් සම්බුද්ධ දේශිත ප්‍රතිපත්ති මාර්ගයේ ක්‍රියාත්මක කර දැක්වීමේ ප්‍රාර්ථනාව ඇති. පරිත්‍යාගශීලී ගුණ නුවණ ඇති ආධාර කාරක මණ්ඩලයකින්ද ඒ සුදුසු පරිසරයකින්ද මෙම යෝගාශ්‍රම සංස්ථාව සම්පූර්ණ විය යුතුය. ශික්ෂාසා ජීවෙන් සමාන වූ සමසම්භෝග පිරිසක් වූ මේ නිත්‍යාචාර්ය ශිෂ්‍ය සමූහයා ප්‍රතිපත්තිය පිළිබඳ විවිධ මත ભેදෙන්තර වූ සම්මෝධමාන පිරිසක් විය යුතුය. මෙම උදාාර ව්‍යාපාරයට හේතු සම්පන්න භව්‍ය පුද්ගලයන්ම ඇතුළත් කොට ගත යුතු හේයින් මේකෙන හැම පරීක්ෂණයක්ම සියුම් ලෙසිනුත් සම්පූර්ණ ලෙසිනුත් පැවැත්විය යුත්තේය. චීවර ධාරණාදී කුඩා මහත් පැවතුම් හා පරිස්කාරයන්ගේ වෙනස්කම් නිසා නොඑක් වාද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේින්ද එයින් උත්තමාර්ථයේ වැළෙහි යෑමට හේතු පැන හේින්ද සමාන ගති සිරිත් විරිත් ඇති පිරිසක් විය යුතුය. දී පැවිදි කාවිසින් නොද තමාගේ මහත්කම් උසස්කම් දක්වා අලංකාරයේම සඳහා භික්ෂූන් යොදා කරන පින්කම් වලට මෙහි භික්ෂු පිරිස සම්බන්ධ නොවිය යුතුය. මෙහි පැවැත්වෙන අධ්‍යාපනකමට බාධක කිසිම පින්කමකට හෝ උත්සවාදයකට මෙහි පිරිස සම්බන්ධ නොවිය යුතුය. ආරණ්‍යක භික්ෂු ප්‍රතිපත්තියේ සාරිලන සෑම අධ්‍යාපනයක්ම දී යුතු වන හේයි. යෝගාභ්‍යාස ආශ්‍රමයන් හිද යෝගාශ්‍රමයන් හා සමාන පැවතුම් දිනු කල යුතුය. නියම කල්යාණ ආධ්‍යාසයෙන් උත්තමාර්ථය ලබා ගැනීම වන හේයින් පිරිසුදු පැවතුම් දිනු කරමින් කොහොංකම් වංචක බව ඡාටු කතාදිය සම්පූර්ණයෙන් දුරලිය යුතුය. ඒව මේව කෝ රාජ කුමාර පංචමානි පදානං ඥානී ඉද රාජකුමාර සත් බික්කු සද්දෝ හෝති සද්ධාති බික් තථාගතස්ස බෝධි ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවය පේපාකිනියා ගහනියා සමන්නාගතෝ හෝති නාති සීතාය නාච්චුන්නාය මජ්ක්‍ධිමාය පධානක්කමාය අසටෝ හෝති අමායාවි යතා භූතං අත්තානං ආවිකත්තා සත්තරිවා විඤ්ඤෝසු සබ්‍රක්මචාරීසු ආරද්ධ විරියෝ හෝති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උප්පාදාය ථාමවා දල්ල පරක්කමෝ අනිකිත දුරෝ කුසලේසු ධම්මේසු පඤ්ඤවා හෝති උද්‍යත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ හරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා හිමානිකෝ රාජකුමාර පංචපදානං ගියානි යන මජ්ක්‍ධිම නිකායේ බෝධිරාජ සූත්‍රයේ වදාළ භාවනානුයෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂාවකට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩි යුතුය. පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජේත යයි වදාළෙයින් පැවිද්ද ලබා ගන්නට පැමිණිය වුණොත් ඕගෙන මනා දැරීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා. එයින් සමර්ථ වූ කෝ දසසිල්ලා සීලයක පීඨුවා. පණ්ඩු පලාසේක වශයෙන් සුදුස්සනක නවත්වා. හේරණ බණ දාම්හා වත් පිළිවෙත් ආදී පුහුණු කරවා. පරීක්ෂණය සමර්ථ වූවහුම පැවිදි කළ යුතුය. මහාන කිරීමට නුසුදුසු ප්‍රවෘත්‍යාදෝහාදීන් හෝ පිංගුණ නැති අනුවන සදා නැති කුසීතකම්මාදී අභාග්‍යකින් යුක්ත වූවන් පණ්ඩපලාස පන්ති නිවත් කළ යුතුය. ಜಾති ભેද කුල ભેද ආදී නිසා ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම කිසිදු වෙනස් සංගීමක් පහළ නොකරගත යුතුය. යමෙක් ඇසුරෙන් කුසල් පිරී අකුසල් වැඩේ නම් ඒ බඳු කවරෙකුවද ආශ්‍රය නොකළ යුතු බව බදාළ හේයින්. කැපකරුකමට හෝ පැවිදිකමට ගන් ලබන පුද්ගලයන් ඇසුරෙන් ආරාමික ලැජ්ජී පිසිගේ ලැජ්ජී ධර්මයන් වෙනසී ආකිහි පරීක්ෂා කොට භාරගත යුතුය. පිරිතීමේ පැමිණි මෙහි අභ්‍යාස ලැබීමට පැමිණෙන හෙරණ උපසපන් දෙකොටස පිළිබඳවද මැනමින් කරනු ਵਿਚාරා සුදුසු බාහකාරාදී නැති විටම ඇතුළත් කරගත යුතුය. පිට තින්නේ හෙරණු නැවත පැවිදි කරවීමෙන්ද උපසපන් භික්ෂුන් දල්ලි කරන උපසම්පදාවෙන්ද යෝගාශ්‍රම මූලස්ථානයේ ප්‍රධාන අනුශාසක මාහිපාණන් වහන්සේ විසින්ම අතුලත් කරගත යුතුයි. නාම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මං පිලමනුපස්සාමි යං එවං මාතෝ අනත්තාය සංවත්තති යතයිදම් භික්කවේ පාපමිත්තතා. ඊයි වදාළෙහින් සරණාර්ථයට හේතු වූ පාපමිත්‍ර ආශ්‍රය විසකුරු සපුන් මෙන් බහැරකොට සුද්ධා සුද්ධේ සංවාසං කප්පයවෝ පතිස්සතායි වදාළ ධර්මයට අනුව තමාද ලජ්ජී ධර්මයන්හි පිහිටා එබඳු ලජ්ජීන් සමගම ධර්මාමිෂ සම්භෝගවලේ ජීවිතු කලට සුදුසු පරිදි සීකපද මැඩීමට කිසියකට කිසි දක් නොලබෙන පරිදි පංචසතික සංගායනාදී තබාවදාල සංගඥාත්‍ය සීකොට කුඩා මහත් කිසිදු සීකපදයක් නොකඩවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය රැකිය යුතුය ඉන්දිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලයේද හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දක්වන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තං පරිපූර්ෙන්තෝන සීලම් පරිපූර්ති යනාදී ධර්මයන් සීකොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදුමහත් සියලුවත් පිළිවෙත් හොඳින් දනුගෙන අනත්තිමානීව අනලස්ස සම්පූර්ණ කටයුතු. ගෝචර අගෝචර ආචාර අනාචාර පැවතුම් හා කුහනාදී වංක ප්‍රතිපදා පිළිබඳව දක්වන කරුණු හොඳින් දනුගෙන දල දඬු ගතිය කොහොන්වත් නොපුරා ශාන්ත දාන්ත උදුපටපන්න භාවය පුරුදු කළ යුත්තාහ ගම්මැදීම් බණ කීම ආදී අසාකට විද්‍යා හොඳින් දැනගෙන හිතුවක්කාරකම් නොකොට උපාධ්‍යාදීන්ගේ අවසරේ පරිදි ඒ දැහියදී යුතු නිද්දාරාමතා භාසාරාමතා කනසංගනිකාරාමතා ආදී ශාසන පරිහානි කර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අප්පිච්ච කතාදී දස කතා වස්තුලින් පමණක් ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමේ යෙදී යුතුය දිනප්පාදා දස ධම්ම සුත්ත අනුමාන සුත්තාගත කරනු හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතුය. පර්‍යාප්තින් වෙන්ව ප්‍රතිපත්ති ප්‍රතිවේද සාසනද්වයේ වඳවනෙහි ධර්ම විනය පිළිබඳ මනා දැනීමක් ලැබෙනතුරු පර්‍යාප්ති ධර්මීය උද්ග්‍රහණයද ධාරණයද කළ යුතුය. ප්‍රතිදායකයන්ගේ පිරිත් ආරාධනා ධර්ම දේශනා ආරාධනා ආදී සුදුසුසේ සලකා අනනුලෝමක ගිහි සංසර්ගයේ සිදු නොවන ශේද කුල දූෂණ ආදියට හසු නොවනසේද ඔවුන් සමග සම්බන්ධය පැවැත්විය යුතුය. මේ ඉදිරිපත් කරේ අපේ යෝගාශ්‍රම කතිකාවතේ පළවෙනි අංක 26යි. අපි අනිත් දවසේ මේකා ධර්ම සාකච්ඡා දවසේ 27 ඉඳලා 54 දක්වා වූ ඉතුරු අර්ධය ඉදිරිපත් කරනවා කියන සීකන්ද වීමත් සමග අපි ආරාධනා කරමු ධර්ම සාකච්ඡාව සඳහා මාතෘකා වශයෙන් උදාන ගාතාවක් අපි ඊගාට වාරේ පැමිණි උදාන ගාතාව ඉදිරිපත් කරන්න. සම්පත්තකෝ භගවා ඒතමත්තං විදිතා සමයං නිරායන් ගමං විදානං උදානේති ඒ මෙල්බන් වලින් ගෝසාව ඇහෙනවා හරියට උද්දා විතක්කා සුකුමා විතක්කා අනුග්ගතා මනසෝ පිලාවා ඒතේ අවිද්‍යා මනසෝ විතක්කේ හුරා හුරං දාවති බන්ත චිත්තෝ නිර්තේජ විද්වා මනස විතක්කේ ඒ ගාත වැටි. ඒක සිංහල තේරුම කියන්නේ. පළවෙනි ගාතාවේ සිංහල තේරුම. වාසු නැහැ. දහපැත්තේ. ඒකනි වාගතුමාන්සේ මේ කාරණේ දැන මේ වේලාවේ මේ විදන් දැනුසේක. කාම විතරකාදී කුඩා විතරකද ඥාති විතරකාදී සියුම් විතරකදයි සිතින් අනිවර්තිත වූ අනි අනුවර්තිත අනුවර්තිත වූ චිත්තයගේ උත්පලාවන කෙනෙක් සිතේ මතුවීම වෙද්ද මේ මනෝ විචාරකයන් දැන් නොදැන අවිද්‍යා තෘෂ්ණාවන්ගේ වශයෙන් ගාන්ත වූ සිතත්තේ මෙලෝ පරලෝ වශයෙන් අනෙක් අනෙක් භවයට දිවේ. මේක ඇත්තටම මේ මිච්ඡා විතක්ක සම්මා විත සම්මා සංකප්ප කියන කාරණා දෙක මාත්‍රිකා සපේනවා මේකේ. ඇත්තටම මේ ඒක විශාල මේ ගැඹුරක් එහෙම නැත්නම් දුරදිග යන කතාවක්. නමුත් මේකේ පුංචිර සඳහන් කරලා තියෙනවා පොඩි විතක්ක සහ ලොකු විතක්ක සහ පොඩි විතක්ක කියලා. ඉතින් ඒක මේ ලොකු ස්වාමීන් වහන්සේ මේ පොඩ මේවදත ලොකු සංසාර අතිම ලියපු එකක්. මේකේ තියෙනවා 19 වෙනි පිටුවේ මේ විතර්ක විජය කියන මාතෘකාව මම දැක්කේ නැහැ කිසිම තැනක මෙච්චර විස්තරව බොහොම සරලයි. බොහොම මේ ඍජුව ඉදිරිපත් කළා තියෙනවා. මේ සංග්‍රහය චුල නිදේශේ කුතකනිකා බුද්ධ ජයන්ති චුල නිදේශින් අරන් තියෙන්නේ. මේක ඇත්තටම විසුද්ධි මාර්ගය ටික සඳහන් කරලා තියෙනවා. පංසුදෝවන සූත්‍රයේ මේකෙන් 185ක් විතර සාකච්ඡා කරලා තියෙනවා. නමුත් මේක හරි පිරිච්ච මේ මොකද්ද කියන්නේ? සංග්‍රහාවක්. ඒකෙදී විතර්ක જાති දෙකකට කඩනවා. මේක කියන විතක්ක කුද්දක විත මහා විතක්ක කුඩා විතක්ක සියුම් විතක්ක. කුඩා විතක්ක සියුම් විතක්ක විතක්ක කියන්නේ ඇත්තටම අපේ ප්‍රමාණයට ගන්න ලොකු වයි පුංචි වයි කියලා. කුඩා කිව්වහම පටන් ගන්නකොටමත් පොඩි. ඒ කියන්නේ ඇත්තටම කියනනම් කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක වල ගොරෝසු අවස්ථාව තමයි කාම මිත්‍යාචාරය. විහිංසා විතක්ක වල ගොරෝසු අවස්ථාව තමයි සතු මැරීම. කරුණාව නැතිකම. ඒව ඇතර බරපතල වීතික්කම. නමුත් යම් කිසි කෙනෙක් සීලයෙන් ඒක දපණය කරගත්තට පස්සේ මම සතු මාරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමීත්‍යාචාර කරන්නේ නැහැ කියලා ඒ සෑහෙන ගොරෝසු විතර්කතෝගයක් කැපෙනවා. විතර්කන නෙවෙයි ඇත්තටම වීතික්කමනේ වෙලා. ඊට පස්සේ ඒක නම් සිල් රකින්නකොට ඒක හරි ලස්සන සංසිද්ධියක් තියෙන්නේ සිල් රකින්නකොට සාමාන්‍ය කාමභෝගී ජීවිතය ගත කරනවට වැඩිය කාම විතර්ක එන්න පටන් ගන්නවා. කාම විතක්ක, ව්‍යාපාද විතක් කියන්නේ द्वේෂය සිල්ලොතුන්ග විතර කාගේ ළඟවත් නැහැ. සිල් රකින්න නැති බොන කන මනුස්සයර කාදාක් කියන්නේ. සිල්ලොතුන්ට පුතුම විදියට කේන්දනක සිල්ලතා දන්නේ නැහැ. සිල්ලතා හිතනවා ඒක එයාගේ නම්බුවක් කියලා. නමුත් ගඳින් කියාගේ සිල්ලතා මාන්නෙ පිරලා ඉන්නේ. සිල්ලතාට විශේෂයෙන්ම තියෙන්නේ ද්වේෂය. ඊගාවට විහිංසාව විතක්ක ගන්ටි අදිනවා යටිකුට්ටුකම් කරනවා. ශාසනය විතර කොහොක්වත් අපි ශාසනය විතර නෙවෙයි කතෝලික ශාසනයත් එක්ක ප්‍රසිද්ධයි. මුස්ලිම් ශාසනයත් එක්ක ඇතුලේ බෙල්ල කපන එක. ඇතුලේ බෙල්ල කපන එක 1970 ගණන් වෙනකොට 1700 ගණන් වෙනකොට කතෝලික සභාවේ කියලා තියෙනවා ප්‍රසිද්ධ විචාරියෝවා පාපංශේ තෝරන්න හැම රටකින්ම මේ මොකක්ද කියන්නේ රද ගුරුතුමාලා එකතු වෙනවානේ. මොකද්ද කියන්නේ මට මතක නැහැ කොහොමද රද ගුරුතුමාලා කියන්නේ? කාඩිනල්ස්ලා. ආවම එතෙන්දී එක්කන එක්කන මරනවා. ඒ නිසා කාඩිනල් කෙනා තමන්ගේ කැපකාරයා ගෙනියනවලු ගෙදරින් හදාගත්ත වයින් ගෙනියනවලු ගෙදරින් හදාගත්ත කෝප්පෙට දීලා කැපකාරයා පූජා කරන්න ඕනලු අනිත් ඔක්කොමලා වස දෙන්නේ වයින් හරහාලු යන්නේ උත්මයෙක් තෝරන්න තෝරාගත්ත එක දේව පුත්‍රයා කියලා තමයි නම් කරන්නේ නමුත් එතන කට්ටියගේ බෙලි ගැපෙල කොච්චරද කියනවනම් කෝප්පේ උරලා උසන කපකාරකෝත් ගෙනියනවලු කෝප්පෙත් ගෙදරින් ගෙනියනවලු වයින් බෝතලෙත් හදාගෙන යනවලු. ඊතන්නේ මගේ જાති වයින් අයින් කටියට දෙන්න මගේ වෙනම ටේස්ට් එකක් තියෙන මොකටවත් මේ බයිට. ඒ නිසා දුර මතක තියාගෙන භාවනා කරන අය අපි අම් අවස්ථාවක කාමච්ඡන්දය කියන්නේ කාම විත්‍යාචාරයේ සතුන් මරීම අවරක්‍යම කිරීම කියන එක රහත් වෙලා නතර කරනකන් නතර කළා කියන්නේ કૃතිමයි. ඉර කළා මිරි කරා. ඕක අනිත් පැත්ත ගහනවා. ගහන්නේ මොකක්වත් විදියට නෙවෙයි විතක්ක විදියට. ඒක මේක ඕනම් බාධාකි ලස්සනට ලියලා තියෙනවා ධම්මසංගණී අටුවාවේ කාමභෝගී පුද්ගලයා සංසාරට බඳින්නේ තණ්හාවෙන් සීලවන්තයා සංසාරට බඳින්නේ ද්වේෂයෙන්. ඒක නිසා හරීම ලස්සන හිල්ලුතුන් එක වැඩ කරන්න ගියාම ඕනේ කාරණාවක් කාමභෝගියට කියලා දෙන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් ඌ යටත් පාත්ව පිළිගන්නවා. සිල්වතාවට මොන જાති කියලා ඔකත් හේතු ගන්නන්න බෑ. තද වෙනවා කියන්නේ පොඩ්ඩ එහෙම වෙච්ච ගමන් තද වෙනවා. එයා හිතන්නේ මේ මට කවුද කියලා දෙන්නේ. මම මෙච්චර අභිනිෂ්ක්‍රමණයක් කළා. මම කාම මිත්‍යාචාරය අයින් කළා. මෙච්චර කියලා ආඩවල මට කවුද හිත කනින්ද කියන්නේ කියලා රොස් රොස් කරන්න බෑ. ඉතින් ඒක සිල්වතුන් ඒක දැනගත්තට පස්සේ ඒක සිල්වතුන් අතර විහිළුවක් වහටපත් වෙනවා. අපි හැම කෙනාටම මේ මේ නුරුස්නා ගති වැඩි. ඒ මොකද මේ කාමයෙන් අපේ තරහ පිට වෙන්නේ නැහැ. ද්වේෂයෙන් අපේ ගහ බැනගෙන පිට වෙන්නේ නැහැ. දැක මිරිකවිල ඉන්නවා. ඉතින් ඊට පස්සේ ඒක දන්නවනම් එතකොට කල්යාණ මිත්‍රයන් අද කියන්නේ මෙයාට තද වෙනවා. මොකද සිල් නැහැ. <laughs> හොඳ ජෝක්යක් තියෙනවා. ඒ දැන්ටත් මේ මාත්‍ය මේ ළඟදිත් මාත් එක්ක කතා කරා. භාවනා මධ්‍යස්ථානය කළා. මේ මාත්‍ය කරන්නේ උදේ පාන්දරම ගිහිල්ලා දරුවෝ දිනට කෑමක් හදලා නෝනා ඉස්කෝලේ යන පිරක් කරලා පැය දෙකක් භාවනා. මම ගිහි කාලේ හාමුදුර කෙනෙක් කන ගන්න කිව්වා මේ බලපන් වැඩ කරන මිනිස්සේ මේ උදේ පාන්දර නැගිටලා මේ වැඩ ටික කරලා නෝනා නැගිටින් ඉස්සලා උයලා කරලා දරුව දෙන්නකත් වැඩ කරලා පැය දෙකක් භාවනා කරලා වෘත්තියට යනවා නෝනා රසාද ඊපස්සේ භාවනා මධ්‍යස්ථාන කදලා මහත්ය භාවනා කරලා ආපු දවසේ ගෙදර මිනිස්සුත් එක්ක කතා කරන්න කැමති නැහැ එතකොට පොඩි පුතා ගිහිල්ලා ඔඩොක්කොට කොට වෙනවා. ඉතින් අර මනුස්සයා මේක දකින්නේ නිකන් ඇඟට බල්ලෙක් කොට වුණා. අර පොඩි තමන්ගේම දරුවට පොඩි එකා වයින් කරනවා. එම් පොඩි එකා තාත්තා දිහා බලා ඉන්නවා මේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඒත් ලොකුයා කියනලු මල්ලි උඹට තේරෙන්නේ නැද්ද අයියේ තාත්තා භාවනා මැද ඇතුල් ලැබෙලා තියෙන තාත්තට පිස්සු. පැත්තකට බලයන් කියනවා. ඌට අවුරුදු 14යි. කොල්ලට අවුරුදු 14යි මල්ලිට කතා කරලා කියනවා මල්ලි උඹට පිස්සුද තාත්තා ගාවට යන්නේ. ඌ භාවනා මැද ඇතුල් ඉල්ල ඉල්ල. තාත්තට පිස්සු. මේ මහත්තයා මට කිව්වා ඒක දැනගත්තට පස්සේ මේක හරීම විහිළුවක්. හරි විහිළුවක් කියන්නේ විහිළුවෙන් මේක නැති කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි හරියට එක එකන පොඩ්ඩ ගැස්සිච්ච ගමන් මේ නුරුස්නා ගතිය එනකොට හිතෙනවා කොහොම මේ සිල්ලුතුන්ට මොකද වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන තුන අපි අපි බාරගන්නේ මිච්ඡා විතක්ක කියලා. ඒකේ හොඳ දේ තමයි මේ නිකම්ම විතක්ක, අවිහිංසා විතක්ක, ව්‍යාපාද විතක්ක. කියන්නේ කීකී අතහැරීමට හිතනවා. ව්‍යාපාදේ අයින් කරන්න හිතනවා. හිංසාව නැති කරන්නේ යටිකුට්ටු වැඩ නැහැ කාටවත් දුකක් අනින්නේ නැහැ මේක හරි අමාරුයි මොකද ඒක ඒකමයි ගොඩ දාන්නේ මොකද අර කාමයෙන් යට කරගත්ත කෙලෙස් මතුවෙන්න පටන් ගන්නවා මේක සප්‍රෙස් කරපු නිසා ඉතින් මෙව්වට සාසනයේ සඳහන් කරලා තියෙන්නේ කුඩා විතක් කියලා ඒ කුඩා විතක් වලට අමතරින් යට තියෙනවා මේ විතක්ක වැඩ කරන තාක්කල් ඔළුව උස්සන්නේ නැති ඊටාම සියුම් විතක්ක වගේක් එව්ව මත වෙනම ආනාපාන සංසිඳිච්ච ගමන. නැත්නම් කායනුපසනාව සංසිඳවලා ගත්ත මූල කර්මස්ථානයේ සංසිඳිච්ච ගමන් මේ කාම විතක් ආදී පංච නීවරණ ධන පොඩ්ඩකට ඇල්මැරෙනවා. පොඩ්ඩකට විෂ කැපෙනවා. කැපිලා ඒගොල්ල පැත්ත වැටිච්ච ගමන් අර කට්ටි එළියට එනවා. ඒව ඉතාමත් මිත්‍ත ස්වරූපෙන් එන්නේ හැබැයි බෙල්ලම කපනවා. ඒව ඉන්නේ ගොඩ පෙරක දුරුකන් දීගෙන. බොහෝම හොඳ දේවල්. අපිට සංසාර කරගන්න බැරි උත්තරම පින්කම් විදියට එන්නේ හැබැයි සතිය කඩනවා. ඒ ඒ විතක්ක හයක් එකතු කරලා නවමහ විතක්ක කියලා ලොකු සංහිඳිසේ එකතු කරලා දාලා තියෙනවා. ඊපස්සේ මං ගිය පාර එංගලන්තේ ගියාට පස්සේ ඒගොල්ලෝ කිව්වා අපිට සාකච්ඡා කරලා දුන්න හොඳ සූත්‍රයක් හම්බුණා කියලා. පංසුදෝන සූත්‍රයේ අපි පස්සේ පල්ලා රිට්‍රීට් එකට ගත්තා. ඒකේ වෙනවා මේ යටින් තියෙන විතක්ක ටික. ඔක්කොම නැහැ. ඒතරම මට හිතෙනවා ලොකු සාන්ත මේ කොහෙන්ද ගත්තේ කියලා මේ පොතේ ලියලා තියෙනවා. චූල නිදේශයෙන් අරන් තියෙන එකත් ඇත්තටම යම් ප්‍රමාණික සංග්‍රහ ග්‍රන්ථයක් මේ මම මේක කියවන්න ලොකු සංසයට ගෞරව වෙනස මේක තියෙන්නේ 19 වෙනි පිටුවේ විතක්ක විජේ මේ ලොකු සංසයේ වචන විතර්ක ජය ගැනීම කියන වේදනා විජේ සහ විතක්ක විජේ කියලා දෙකක් බුදුහා ලොකු සංසය සඳහන් කරලා තියෙනවා ඉස්සලා වේදනා විජේ ඇවිල්ලා තමයි විතක්ක විජේට යන්න පුළුවන් වෙන්නේ ඒ කියන්නේ ඉඳගෙන ඉන්නකොට තියෙන වේදනා අයින් කරගන්න යම් මට්ටමකට යෝගාචර සක්මන් කළා හරි මේ දැනගන්න ඊට පස්සේ මේ විතක්ක ගොජ දානවා බිම්මල් පෙපෙන්න වගේ මඩ ගෝරුවක නිකන් බුබුලු දානවා වගේ ඒක ජය ගන්නවා කියලා කියන්නේ විතක්ක අයින් කරනවා කියන එක නෙවෙයි මෙව නැතුව බෑ කියලා තේරුම් ගන්න එක විතරයි. ඒව දිගටම තියෙනවා. ඒකේ සඳහන් කරන තුන යෝග ජීවිතයේට යෝගාචර ජීවිතයට ඇතුළත් වූවට මරසෙන ගමින් විතක්ක ධාරාව ගලා එනට පටන් ගන්නාහ. මේ විතර්කය නව කොටසකට බෙදා දක්වන ලද්දාහ. ඒ මෙසේයි. කාම විතක්ක නම්බර 1 කාම වස්තුන් පිළිබඳ කල්පනාවෝ. ව්‍යාපාද විතක්ක පරහට හානියක් පීඩාවක් වනසේ කරන කල්පනාවෝ විහිංසා විතක්ක පරහට හිංසාවක් කිරීම ගැන කල්පනාවෝ ඥාති විතක්ක නෑයන් ගැන පහළ වෙන විතර්කයෝ කල්පනාවෝ ජනපද විතක්ක ඒ ඒ ජනපදයන් ගැන පහළ වෙන කල්පනාවෝ අමර විතක්ක නොමැරි කල්ගෙවීමට ගැන නොමැති කල්කිරීම ගැන පහළ වන කල්පනාවෝ පරානුද්යතා පරිසංයුක්ත විතක්ක පරහට අනුකම්පා කිරීම ගැන පහළ වන කල්පනාවෝ ලාභ සත්කාර පරිසංයුක්ත විතක්ක ලාභ සැලකීම් ලැබීම ගැන පහළ වන කල්පනාවෝ අනවඤ්ඤාති වරසංගිත විතක්ක අවමන් නොලැබ කල්විවීමට ගැන කල්පනා වූ මේ විතර්කයන්ගෙන් ඇතම් විතර්ක එකේසේ එකෙල්ලේ අකුසලයට බර නොවුවද කුසල් හැටියට පෙනී හිටියද ඒකාන්ත වූ අකුසල විතර්ක ඇද ගැනීමට උපකාර වන්නාහ යෝගාවචර தත්තේ නොකෙලසන ගතිද සමාවිද යෝගාවචර தත්තේ කෙලසන ගතිදෙහි ඇත එහි මේ හැම විතර්කයක්ම දැනද දැනෙන විටම මෙනෙහි කර ඈස් කරන්නට පුරුදු විය යුතුය. මේ විතර්කයෝ මාරසීනාවෝය. මොවුන්ගෙන් බේරී යාම යෝගාචර ජීවිතයක් ගත කරන මට අයිති ලොකුම යුතුයකමය. මා ගමන් කරන්නේ කල යුත්තේ මැදුම් පිළිවෙතේය. මේ විතර්කයෝ අන්තයට වැටී ගත්තෝය. මේවා ඔසේ ගමන් කරන්නට හිත ඉරදීමෙන් වන්නේ මා පැතිවූ ලෞතුරා මඟ සොයා යන ගමන අසාර්ථක වීමේ කියා මෙසේ සලකා මෙනෙහි කිරීමෙන් විතර්ක නිග්‍රහ කොට නිග්‍රහය කියලා වචන දාලා තියෙන්නේ කොට මේ විෂම භූමිය ඉක්මගත හොත් ඒ දක්ෂ යෝග ආචරයේදී තමා තෝරාගත් කමඨාන්ට හිත යොදාගෙන පර්යංකේ දෙතුන් පැයක් කල් ගෙවීමට ඔහුට දුෂ්කර නැත. වේදනාවන් පීඩාවක්ද ඔහුට නැත. සමාධිය දිනු කර ගැනීමට අවස්ථාව එළඹී ඇත. මේ නිවිතර්ක වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඥාති විතක්ක. මේ භාවනා කරන ගමන් අම්මට තාත්තට උදව් කරන්න හිතනවා. අනුන්ට බණ කියන්න හිතෙනවා. අනුන්ට මේ කමටහන් සුද්ධ කරන්න හිතෙනවා. අනු මගේ වචනෙන් කියනවා නම් මේ පව් කොන්තරත් ගන්නවා ගන්ත බමන්ට මේවා. මේ තමන්ගේ භාවනා පැත්තක තියෙද්දි අනුන්ට උදව් කරන්න හිතන හිතවිල්ල බැලුව බැලමට අකුසල් නැහැ. හැබැයි මේ ඉඳගෙන ඉන්න මොහොතව කාබාසිනියක් ගන්න. මෙච්චර ලස්සන හැම වෙලාව විවේකීව ඉන්න වෙලාවේදී මම අම්මට උදව් කරන්න ඕනේ, ගුරුවරට උදව් කරන්න ඕනේ, යාළුවට උදව් කරන්න කියලා අර කාම විතක්කේ නැති වෙච්ච ගමන් කාමේ පෙනී හිටින්නේ මෛත්‍රී ස්වරූපේ. මෛත්‍රිය වැරදියට පාවිච්චි කරුවොත් කාමච්ඡන්දිට වටනවා. මෛත්‍රිය නිසා සර්වසුබ එකක් නෙමෙයි. මෛත්‍රී කියන මේ ආධිනවේ දැනගන්න ඕනේ මෛත්‍රී මුඛයෙන් කාමේ වැඩ කරනවා. ඉතින් ඒක ඥාතියින් මෛත්‍රී කිරීම හරහා අර යටපත් වෙච්ච කාමේ විකෘති ස්වරූපේ මොළොස්සයි. ඒ ඥාති විතක්ක කියනවා. ජනපද විතක්ක මේ ප්‍රවෘත්ති ආහන්න තියෙන ආසාව. අපිට මේ පැත්තකට උනාට පස්සේ පත්තර කියවන්නේ නැහැ, රේඩියෝ එක නැහැ. තොරතුරු නැති වෙච්චා මහා පාළු ගතියක් එනවනේ. ඒක අර කක්ක නැතිකමේ දෝෂේ. මේ ගමන ගත කරනකොට සෑහෙන කක්ක තෝගයක් ඕන මේක ගෙනියන්න. ඉතින් හරිය ආසාවක් ඇති වෙනවා මේ ජනපදවල මොකද වෙන්නේ කියලා දැනගන්න. ඊගාට එනවා අමරවිතක දැන් මට ඉඳගෙන ඉන්න බෑ ලෙඩ වෙලා කැක්කුමයි බඩ දනවා කකුල් දනවනේ මීට පස්සේ නම් මම හරි යෝජනා ක්‍රමයට ජීවත් වෙලා ආයෙ නම් ලෙඩ වෙන්නේ නැහැ මං කවදාකවත් ආයෙ ලෙඩ වෙන්නේ නැහැ මැරෙන්නෙම නැහැ කියලා නිකන් අමර විතක් එන්න පටන් ගන්නවා මේ ශරීරයේ 100ට 100ක් මම ඊට පස්සේ හොඳ ආහාර ගන්නවා හොඳ ව්‍යායාම ගන්නවා මේකෙන් මේකෙන් කරනවා කියලා හිතාගෙන ඉන්න චිත්ත රූපයක් නිරෝගී ශරීරයක් මම ඊට පස්සේ හදනවා කියලා. ඉතින් නරක නෑනේ. නමුත් වෙන්නේ මොකද්ද වර්තමාන මොහොත මේ වගේ කාබාසිනිය වෙනවා. පරානුදාත පටිසංයුත්ත විතක්ක පරහට අනුකම්පා කිරීම ගැන කල්පනාව. අනේ අපි මෙහෙම කල්පනා භාවනා කරන අපේ දායකයන් අපි කොහොමද උදව් කරන්නේ? මේ කලේ ඉන්නේ රිලවුන්ඩ සත්තුවන්නේ කවදද නිවන් දකින්නේ? එයා ඉතින් ගියා මේ මීහරක් බරාදින උන් කවද්ද නිවන් දකින්නේ? කුඹුරු කොට මිනිස්සු නේද මේ දන් දෙන්නේ අනේ ඒ මිනිස්සු කවද්ද නිවන් දකින්නේ කියලා අර තමන් මේ ලේසියට සලකනවා මේ ඔක්කොටම බුද්ධ ආගම් පතරිනවා. පරානුද්යත පරිසංයුක්තයි ඉතින් හිතනවා අම්මෝ ඉතින් එක ලොකු වටින අදහසක් නේ ඉතින් කාර කාර පිළව කරන්න බෑ අපිත් එහෙමනේ ආවේ කියලා අර සත්‍ය අමතක කරලා අරමුණ අමතක කරලා ඉතින් සරුංගලයි ඉතින් තරංගා ඉතින් පරානුද්යත පරිසංයුක්තයි ලාභ සත්කාර පරිසංයුක්ත විතක මේ භාවනා කරලා ගිහිල්ලා කාට හරි දක්ෂව බං බණ කිව්වොත් මිනිස්සු මට සාදු කියයි මිනිස්සු මට ස්තුති කරයි මිනිස්සු මට ප්‍රශංසා කරයි මිනිස්සු මට ලාභ දෙයි සත්කාර දෙයි කියලා එක්කෙනෙකුට ගැළපෙන්න බෑ මේ විතර්කේ හැම වෙලාවෙම අපි භාවනාවක් කරන්නේ තව කෙනෙකුට ප්‍රසාදේ දිනා ගන්න. ඒ නිසා තව කෙනෙකුට මේක උගන්වන්න. ඉතින් ඒක නිසා ඇඟටම දෙන බිස්නස් එකක් කරනවා. යට යටින් බිස්නස් එකක් කරනවා රුපියල් වලට ගණන් කරනවා මේ සමාධිය ආවොත් කාඩ් එක ගහලා කීයගෙන මට සමාධිය තියෙනවා කියලා. එන තමයි සිල්පද 10ක් තියෙනවනේ මට කියන්නේ මට අරට වැඩි සිල්පද තියෙන කියලා මේ හැම එකකින්ම නිර්ආමිෂයක් නෙමෙයි ප්‍රාර්ථනා කරන්නේ ලාභය හෝ සත්කාරය හෝ සම්මානය හෝ සිලයේ ඒක නිසා මනුස්ස පුතඥ හිත හැමදේම මනින්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක හරහා. ඒ නිසා ලාභ සත්කාර සම්මාන සිලෝක නැති නිර්ාමිෂ ගතියෙන් කරන්න බෑ කියලා බුදුහාමුදුරු කියන්නේ. මොන જાතිය නැහැ කිව්වත් ඒක තියෙනවා. අපි කරන්නේ කොහෙන් හරි අතවාසිය මීයක් කඩන්නේ අතලේව කණ්ඩායි කියලා මේ සුත්තනිපාතේ සඳහන් කරලා තියෙනවා මේ භජନ୍ତି සේවಂತಿ චකාරණත්තා නික්කාරණා දුර්ලභා අච්ච මිත්තා යමෙක් යමෙක් භජනය කරනවා නම් සේවනය කරනවා නම් වාසියටම තමයි. බදන්ති සේවන්ති ච කාරණාත්ත ඒ කියන්නේ කාර්ය කරන තුරු කාගේ රැවටිල්ල මාරුව බල බලා දියට පැවි කැළඹිල්ල සූර්ය උදා වෙනතෙක් පිනි බෑවිල්ල කියන එකම තමයි අපි යම් කිසි කෙනෙකුට දෙක ඇසුරක් පවත්තන්නේ මුකට ඔක්කත් නෙවෙයි. ලාභයටම. අත්තට පඤ්ඤා කියන්නේ අත්ත ශාස්ත්‍රය සඳහා. අත්තට පඤ්ඤා අසුචි මනුස්සා මජන්ති සේවං කිච කාරණත්තා කාරණයකටම අපි මනුෂ්‍යක ආශ්‍රය කරන්නේ අත්හට පඤ්ඤා මනුෂ්‍යය. මනුෂ්‍යර තියෙන කොහොම හරි මොකා මිරිකලා හරි කමන්නේ මගේ අර්ථය සලස ගන්න ඒ තරම් මනුෂ්‍ය අසුචි. අත්හට පඤ්ඤා අසුචි මනුෂ්‍ය. නික්කාරණා දුර්ලභාජ්‍ය මිත්තා. කිසිම ලාභ සත්කාරයක් බලාපොරොත්තු නැතුව උදව් කරන මිත්‍යා ඊටාම දුර්ලභයි. ඒ මනුෂ්‍යයා කවදාක උදව් කරන මනුෂ්‍යගේ ජාතිය වංශය මොකක්වත් වෙන්න අවශ්‍යතාවය වෙන්නේ කෙරුවා ඉවරයි. ඒක කරන්න බෑ. අපි හැම වෙලාවෙම සිල්ලුතුන් හොයනවා දන් දෙන්න. අපේ හාමුදුරන්ට තමයි දෙන්නේ. අපේ කෙනාට තමයි අපි උදව් කරන්න ඕන කියලා හැම වෙලාවෙම අර්ථශාස්ත්‍රය යන්නේ මොකද ආපු සත්කාරය හරහා. ඉතින් මේක කාටවත් දොස් කියන්න පුළුවන් කන්නේ මොකද කවුරුත් ගැලවිලා නැහැ. සයන්හන්ස ඔය විතරකේ කියන එක තමන්ගේ මේ ජීවිතයට ප්‍රයෝජනයක් කරගෙන නිවනටත් යන හැටියට විතර්කය වුණත් පාවිච්චි කරන හැටි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා නේද ආකම්කීය සූත්‍රය. ඇත්තට මේකට අපිට එන්න පුළුවන්. ඉස්සලා විතර්කය හොඳටම තහවුරු කරලා විතර්කයේ විසින් විතර්කේ ගලවලා දාපු දවසට තමයි උද්‍යප්පේ ඥාණයට වැටෙන්නේ. විතක්කේ අයින් වෙච්ච දා විතක්ක ਵਿਚාර දෙක අයින් වෙන්න ඕනේ දෙවෙනි ධ්‍යානටවත් යන්න. ඒ වගේම යන්න ඕනේ විතක්ක උද්‍යප්පේ ඥාණයට යනකොට ඊට ඉස්සෙල්ලා විතරකේ තහවුරු කරනවා. අපි පළවෙනි දවස්වල පල්ලෙහා බණ කියන්න මේ දවස්වල එකට සංඥාව හොඳට තහවුරු කරනවා. හිතක්ක හොඳට තහවුරු කරනවා. ਵਿਚාරය හොඳට තහවුරු කරනවා. තහවුරු කරලා ඒක ඩිස්ප්‍රූව් කරනවා. කට්ට කරන කට්ටක් ගලවනවා වගේ. විතරක ਵਿਚාරත් එක යාළු වෙලා ඕව මරලා දානවා. ඒ නිසා නිවනට තුරු දෙන විතර්කයක් නැහැ. හැම විතර්කයක්ම සංසාරේ. නිවනට තුරු දෙන විතර්කේ තමයි ආය විතර්කයක් කරන්නේ නැහැ කියලා ගන්න විතර්කය. ඊට පස්සේ කිසිම විතර්කයක් කරන්නේ නැහැ කියලා ගන්න විතර්කේ තමයි නිවනට දුන්නේ. ඒකට යන්නේ නැතුව විපස්සනාට යන්න බෑ. විපස්සනාට පෙළඹෙන වෙලාවේ තමයි තේරෙනවා මම මේ මොකද්ද කරන්නේ කියලා එල්ලේ නැති වෙනවා. මම නැති වෙනවා. ඉන්න තැන නැති වෙනවා. එතකොට විපස්සනා. මම යන්නේ නිවනට මම යන්නේ උද්‍යප්පේ ඥානට මම යන්නේ ධානයකට කියලා කියන තාක් විතක්ක ਵਿਚාර තියෙන තාක් අත්හට පඤ්ඤා මේක තමයි අමාරුම සංනිවේදනය කරන්න අමාරුම දේ ඒ නිසා මිනිස්සයා භාවනා කරන්නේ කුමන අභිලාෂයකින්ද කුමන චේතනාවකින්ද කුමන විතක්කේන්ද කියලා සමත යෝගාවචරයට තියෙන අභිලාෂය. සීලෙට තියෙන දානෙට තියෙන විපස්සනාට ගිහිලා රුධ්‍යප්පේට ගිය ගමන් අභිලාෂයේ දියා හිත ඒ සක්කාය දිට්ඨියත් මාන්නෙත් තෘෂ්ණාවත් දිය වෙන්න පටන් ගත්තාම මේ මනසට පේන්නේ භාවනාව කරලා ගියා. මම නිකන් මගේ නූල තරංගුලේ නූල කල්ලා ගියා වගේ ඒ විතක්කේ හැලෙන එක විතක්කේ ගෙවම් කරන එක විස්තර කරන්න ගියොත් විස්තර කරන හැම භාෂාවක්ම වරද්දනවා. ඒ නිසා විභාවනාවේදී කියන දෙන විපස්සනාවේදී අපි බලාපොරොත්තුවක් විතක්කයක් අභිමතාර්ථයක් චේතනාව පහල කරනවා ආය බලාපොරොත්තුවක් නැති වේවා. ආය විතර්කයක් නොවේවා. ආය මට චේතනාව පහල නොවේවා. මම නාසම පොහන්ති ගෑවිලම පළච්චාවයි. ඉතින් මොකද කරන්නේ? ඒ වුණාට ස්වාමීන් වහන්සේ දැන් ඔතන. ඔය උද්‍යප්පයට එන්න අර Tamante ලෞකික විතර්කය අවශ්‍යයි. අවශ්‍යමයි. ඒක තමයි අපි මේ දවස්වල මම කින්නවනේ. ඒක තමයි කියන්නේ මේ සංඥා ගැන අපි පල්ලෙහා කතා කරන්නේ හොඳටම සංඥාව තහවුරු කරනවා. හොඳම විතක්කේ තහවුරු කරනවා. හොඳටම ਵਿਚාරේ තහවුරු කරලා ඒ තහවුරු කරපු විතක්ක ਵਿਚාර දෙකේ විපරිණාමය බලන්න. ඒ විතක්ක දෙකේ විපරිණාමය බලනකොට ඒක ගෙවිලා යනකොට සත්පුරුෂයා සතුට වෙනවා. ආ දැන් මම අල්ලාගත්ත විතක්කේ ගෙවෙනවා. අසත්පුරුෂයාට බය හිතෙන යකෝ දැන් ඉස්සරහට යන්න මට හෙල්ලෙන්න හැරමිටියක් නැහැ. මට සම්බන්ධීකරණේ පවත්වන්න මූල කේන්ද්‍රස්ථානයක් නැහැ කියලා බයක් ඇති වෙනවා. ඒක තමයි ওই භවනීත්‍ය කියලා කියන්නේ. කොක්ක ගහන එකේ. සත්පුරුෂයා එහෙම නැත්නම් කල්යාණ ධර්ම තේරුම් ගන්න එක නා යෝනිසමංශකාරය තියෙන එක නා සම්මාදිට්ඨිය තියෙන එක දන්නවා මගේ මගේ ඔරියන්ටේෂන් එක ගියා. මම දැන් මොනවා වුණාද දන්නේ මොකද ඒක බාහිර ලෝකෙන් බලනකොට පිස්සුයි. අවිමතාර්ථය පේන්නේ නැහැ. නැත්නම් අවිමතාර්ථය එන්න එන්න ගෙවෙනවා. සත්පුරුෂයා ඒක වෙනකොට දැනගන්නවා යන්තම් කවදාකවත් නැති අමතර පැත්තකට මම දැන් යන්නේ. මටම දන්නේ කොහටද යන්නේ කියලා. හැබැයි මම බුදුන් සන්න කියලා තියෙන්නේ. මට බුද්ධ ශ්‍රද්ධාව තියෙනවා, සීලය තියෙනවා. මම මෙතෙන්ට නම් ආපු සතිය තියෙනවා. අරමුණ නැති වුණාට සතිය තියෙනවා. විතක්ක ਵਿਚාර දෙකම නැති වුණාට සතිය තියෙනවා. අන්න ඒ සතිය අමර සතිය. විතක්ක ਵਿਚාර දෙකෙන් තොරව පවතින සතිය අමර සතියක් ඒක තමයි පොත්වල ලියන්නේ කියලා පටලවාගෙන තියෙන්නේ. එලි භාෂාවට දාන්න බෑ මොකද භාෂාව කියලා කියන්නේ ස්ථිරසාර කරපු කොන්ක්‍රීට් ගහපු සැකිල්ල. ওই සැකිල්ල කඩලා යනවා විතක්ක ਵਿਚාර කඩලා යනවා. එතකොට අත්තක්කා ਵਿਚාර තැන්ට යනවා. ඉතින් ඒ නිසා මේ මේ විතක්ක ඉස්සල්ලාම වීතිකම වශයෙන් ගොයින් කරලා ඊට පස්සේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක අයින් කරලා එතකොට සියුම් විතක්ක පහළ වෙනවා. ඒක ඔක්කොම මිත්‍යා ස්වරූපයෙන් පහළ වෙනවා. බොහොම හොඳ දේවල්. සදාචාර සම්පන්න, අනුන්ට හිතසුව සලසන, Taman කාටවත් ලෙඩ වෙන්නේ නැති අනවඤ්‍යතා පරිසංයුක්ත විතක්කක් තියෙනවා. ඊට පස්සේ මම කාගවත් නින්දාවක් ලබන්නේ නැහැ කියලා විතක්ක. මේ ඔක්කොම භාවනාවේ සතිය කඩන එක විතරයි කරන්නේ. භාවනා තියෙන සතිය ගන්නමුත් අර ලාමක කුසල් කර කර හිටපු මිනිස්සයාට මේක දකින්න හිතනවා මගේ ඉතින් ගොඩාක් පළල්. මගේට ගොඩක් අනුන්ගේ දන සුභ සිද්ධිය සලකනවා. මම බොහොම සාදා උදාහරණ ජීවිතයක් ගතනන්ත මේක හොඳයි කියලා ගෙට ගන්නවා. ඔට්ටුවට ගේ දුන්නා වගේ තමයි ඇවිල්ලා පැදුර එලා ගත්තට පස්සේ භාවනාව කරලා පරියන්කමුත් විසි කරලා ඉතින් සැලසුම් කර කර ඉන්නවා අනුන්ට උදව් කිරීම ගැන. එතන මීට පස්සේ ලෙඩ වෙන්නේ නැති එක. කාංගත් මම බැනුම් අහන්නේ නැහැ කියන්නේ. හරියට මේ අසුචි වලේ පිරිසුදුවක් ගන්න පුළුවන් කියලා හිතනවා වගේ. ඉතින් ඒකේ පංසුදෝන සූත්‍රයේ බුදුරජාණන්සේ විතක්ක જાති තුනක් වෙනවා. කාම විතක්ක පෙන්නලා මට්ටම් තුන කියනවා. ඉතින් මේ මාතෘකාව අර සම්ප්‍රදාන කූල බුද්ධාගම වේදිච්චම කෙනෙකුට යම් ප්‍රමාණයකට ගෝචර වෙනවා. බටහිර ලෝකේ මොනම තාලකින්වත් මේක සංනිවේදනය කරන්න බෑ. ඒ මිසු බුද්ධාගම කරන්නේ බිස්නස් පුඩිසම් එකක්. බුද්ධාගම කරන්නේ මොකක් හරි අත්ලාභයක. ඉතින් මේ ඔක්කොම කපනවා මේක දැන්. ඔක්කොම අයින් කරලා පස්සේ මේ මිනිසුන්ට තියෙනවා රීස් ඩේවිස්. මුළු ත්‍රිපිටකයම පරිවර්තනය කරලා කියලා තියෙනවා බුදුහාමුදුරගේ පණිවිඩය මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. මොකද මම ඉන්න තාක්කල් පණිවිඩය තේරෙන්නේ නැහැ. මගේ પરමාර්ථ තියෙන කාක විතක්ක ਵਿਚාර තියෙන තාක්කල් අභිමතාර්ථ තියෙන තාක්කල් අත්තට්ට පඤ්ඤා අසුචි මනුෂ්‍යා. ඒක ගෙවෙන වෙලාවේදී තේරෙන්නේ අපිට නිින්ද ගියා. අපිට තේරෙන්නේ මතක නැතිලා කපාට ගැසිලා ඉන්න වගේ උදේ අර නැගිටිනකොට අපිට සිද්ධ වෙන සිද්ධියේදී පේනවා ඊට පොඩ්ඩකට ඉස්සලා මේ විතක්ක ਵਿਚාර තිබිලා නැහැ හරි පාළුයි. මොකද එල්ලේ පේන්නේ නැහැ විතක් ਵਿਚාර නැත්නම් අපි යන ගමනේ එල්ලේ පේන්නේ. ඒකට මම යාර කොක්ක ගහ ගන්න දෙයක් නැහැ. මාන්නේ චිත්තනක් නැහැ. තණ්හාවට තනක් නැහැ. ඒකට අපි අවියට නිකන් කුඩල්ල කොට්ටේ තිබ්බා. ඒක ලක්ෂ වාරයක් කරලා හිත තීරුම් ගන්න ඕනේ. ඔන්න විතක්ක ਵਿਚාර දෙක නැති තැන තමයි හිත අනින්ද්‍රිය ප්‍රතිබද්ධ වෙලා හිත ඇතුළට නැමිච්ච වෙලා. හැම විතක්කෙම කරන්නේ බාහිර කෙනෙක් කරනවා. හැම විතක්යක්ම කරන්නේ අපේ හිත ඉන්ද්‍රිය බද්ධ කරලා බාහිරයට සම්බන්ධීකරණය දෙන එක. ඒකෙන් ආරස්සාවක් අපි බලාපොරොත්තු වෙනවා. බුදුහාමුදුරුවෝ කියතන ඔබ යමකට හේතු වෙලා ඉන්න තාක්කල් ඔබට සැලෙන්න වෙනවා. යමකට හේතු වෙලා ඉන්න තාක්කල් ඔබ අනාරක්ෂිතයි. ඔබ ඔබ ගැන ආරක්ෂා හොයාගන්නේ එදාට පාරසයි. නැත්නම් අපේ කිසිම විශේෂක කිසිම ගුරුවරයෙක් මේ තමන් ගැන තමන් විශ්වාස කරන කතාවක් කියලා නෑ. ඒක නිසා ඒකට එක එක හැරමිටි, එක එක ආරක්ෂක ක්‍රම, එක එක ගුරුවරු, එක එක සුභාසින්තන ක්‍රම කියලා දෙනවා. ඉතින් ඒක ආගමට නම් අවශ්‍යයි. නමුත් නිවනට යනකොට ඉනිමකට පයින් ගහන්න වෙනවා. ඔය විතක්ක ටික පැත්තක දාලා මේ හැම විතක්කයක් මේ හරහම තමයි නැත්නම් කාමයේ විහිංසා ව්‍යාපද ඔක්කොම ඉන්නේ විතක්කාරා. ඒ ඇත්තටම හුදු මනෝ විකාර. හුදු හිතලුවක්. ඒකට ඒවට තියෙන ගරු සාම්බීරත්වය නිසා අපිට මේ කාමෙන් අතාරින්න පුළුවන් කාමීත්‍යාචාර නමුත් කාම විතක්කෙන් අතාරින්න බෑ ඒක එලෙවෙලව පහර දෙනවා එහෙම නැත්නම් ඥාතින්ට උදව් කිරීම ආරායක සිද්ධ වෙනවා එහෙම නැත්නම් පටය පිටයට උදව් කිරීම කියන අදහස හරහා සිද්ධ වෙනවා ඒ නිසා අටුවාචාරින් වහන්සේලා පවා පිළිගන්නවා මෛත්‍රී වඩලා පටලවා ගත්තොත් කාමයට යනවා කරුණාවටලා පටලවා ගත්තොත් ද්වේෂයට යනවා. මේ හැම එකකම එහා පැත්තේ කෙලවරේ දිනනවා මේ මේ කෙලෙසයකට කොනක් ඒ විෂ මරාගෙනම යනවා. ඒ නිසා මේකෙදි මේ මේ හාමුදුරන්ට උනේ මේ කිය හාමුදුරන්ට පුත්‍රජානන් වහන්සේත් එක්ක උදව් කරගෙන ඉන්නවට වැඩිය මට තනියම ගිහිල්ලා භාවනා කරුවොත් මට නිවන් දකින්න පුළුවන් කියලා විතර්කයක් ආවා. බුදුරජාණන්සේ කියලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ මට හොඳ ලස්සන විවේක තනක් හම්බුණා මම යනවා භාවනා කරන්න. මම මට උපස්ථාන කවුරක් කරන්න පොඩ්ඩක් ඉන්න කවුරු එනකම් කියලා. ඒකල පින්ඩපාති කියලා ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ මම දැන් ඔබ වහන්සේ සැරයක් කිව්වා මට කොහොම කරුවත් යන්න ඕන. ඔබ වහන්සේ නිවන් දැකලානේ. මම නෑනේ. මට හොඳ දැනක් ලැබුණා මට යන්න ඕන. මට කවුරුත් උපස්ථානෙට නෑ. එන්නකම් පොඩ්ඩක් ඉවසන්න කියලා. තුන්වෙනි සැරේ ඇවිල්ලා කිව්වා දෙසරක් කිව්වා දෙසරක් බෑ කිව්වා ඔබ වහන්සේ මම යනවා. ඔබ වහන්සේ බුදු වෙලා මට වැඩ තියෙනවා. ඉන්දියානු කදී මම නිවන් දකින්න යනවා කියන තුම මම මොකද කරන්න බලයක්. ගියා විතරයි ඒක යා පෙරරාද කතා වැඩිට පෙර භවයක රජ වෙලා කුමර කුමරියන් එක පෙන් කළපු පෙන්ගු වෙනවා. ගිය ගමම කාම විතරකේ ඉන්න පටන් අර ගන්නවා. ඇඟිලි වෙලා සිවුර අරින තැනට යනකම් පරියන්කේ ඉඳ දරා ගන්න බැරුණාට පස්සේ හිතනවා දැන් නම් කෙලවරක් කරන්න බෑ යන්න ඕන බුදුහාමුදුරුවෝ කියලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට වෙච්ච දේ මම ඉතින් ගියාට පස්සේ මට විශාල විතරක වගේක් එන්න පටන් අරගත්තා මට සිවුර වලින් මට්ටමේ බේරගන්නේ. ඊට පස්සේ බුදුන් බණින්න නැතුව කරුණු පහක් කියනවා. බල හොයාගෙන යන කරුණ නෙවෙයි භාවනා ජීවිත අවශ්‍ය වෙන්නේ කල්යාණ මිත්‍රයයි. කල්යාණ මිත්‍රේ කතා හැලම යනවයි කියලා කියන්නේ දන දන ගිහිල්ලා අන්තිමට තමයි කියන්නේ මේ විතක්ක පොඩි විතක්ක සහ සියුම් විතක්ක කියලා જાති දෙකක් තියෙනවා. ඒක කවම කවදාකවත් ගුරු උපදේශකින් තොරව තේරුම් ගන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේ අත පොළවේ ගහලා සාතික් කරලා තියෙනවා. ඒකට ඒ ඒ ඒ පරිප්පුව කාපු කෙනෙක්ගෙන් අහගන්න ඕනේ. හැබැයි ඒ පරිප්පුව කාපු එක්කනට බන කවුරු කැමති නැහැ. යා බෝධි පූජා වලට කැමති නැහැ. ඒක ළමයි හම්බෙන්න බෝධි පූජා දෙන්නෙත් නැහැ. පිටරට යන්න බෝධි පූජා දෙන්නෙත් නැහැ. ඉංග්‍රීසි ඉගෙනන්න බෝධි පූජා දෙන්නෙත් නැහැ. සුභාසින්දන කරන්නෙත් නැහැ. විරිතුල් ගැට ගන්නෙත් නැහැ. යා කියලා දෙන්නේ මේ ඔක්කොගේ වෙන්නේ භවයේ ගැට ගන්න එකයි. ඕවා දැන් කෙරුව ඇති. කරුණාකරලා මේ පැත්ත වලින් කිව්වොත් එහෙම හොඳයි සාන්ත වෙලා ගියා අපි යන්නම් පන්සලේ හාමුදුරුවෝ හම්බෙලා වැඩි කරගෙන යන්නම් කියලා. ඉතින් මේ කට්ටේ පණිනවයි කියන එක සුදු ඇඳගෙන කරදහයිද කියලා මට සාධාරණ දෙයක් තියෙනවා. ජීව ඉඳද්දී මට තේරුණා ජීව ඉඳද්දී මට තේරෙනවා මේක බොටල් නෙක් එකක් තියෙන්නේ. මෙතනින් එහාට මං කියන්නේ සිවුරේ මහා ලොකු තෙදක් තියෙනවා කියලා. සිවුර දැම්මම පස්සේ ඕන කෙනෙක් පිස්සෙක් විදියට බාර ගන්නවා. ඉතින් ඕනේ පිස්සුවක් කෙලින්න පුළුවන්. ඒකත් හදා ගන්න ඕනේ. ලොකු තාත්තා ඉන්න කාලේ කිව්වා අවුරුදු 20ක් ගියාටම මහතෙරුණාංශ වෙන්නේ නැහැ. උපයන්න ඕනේ. එදා එදා මහන්සිලා උපයන්න. සිවුරට මොකක්වත් හම්බ වෙන්නේ හැබැයි හම්බුනාට පස්සේ ආය කොකු දාගන්න නැතුව ගැට ගහගන්න නැතුව විවේක වෙනවා කියන එක කොකු දානායගේ දෝෂේ නෙවෙයි. Tamange පැත්තෙන් කොක්කට මාච්ච මේ හැකිල දාගන්න එකේ වැඩි. ලේසි නෑ. එතකොට මේ විතක්ක වල තියෙන වටිනාකම් පේනවා. අපි භාවනා කරලා නීවරණ දුරු කරගෙන අරමුණ මුදුන්පත් කරගත්ත පස්සේ මේ විතක්ක එන්නේ හොඳට ගේ හදලා ගේම් පොඩක් එළියට ගිය ගමන් ගේ කඩන හොරු යනවා. ඔක්කොම හදලා ඉවරච්ච ගියේ කඩන හොරු යන්න වගේ විතක් ඇවිලා අර දේරම හොරක්ම කනවා. අපිට වෙන්නේ ඉතින් පරානුද්යතා පරිසක්කන විතක්නේ කම්මන්නේ නැහැ. මේ අම්මට අපට උදව් කරන්න තියෙන විතක්නේ කම්මන්නේ නැහැ. බැනුන්නාහන්ට එන විතක් යන්නේ ඉතින් කමන්නේ නැහැ කියලා පොඩ්ඩක් හිට දෙනවා. කෙටෙන්න ඉඩ දෙනවා ඔටුවට වගේ. ඔටුව ගෙට ගිටාවක්. යටපත් කරන මම යන්නේ නේද හැමෝම වෙන පැත්තකින් ඒක තමයි. මමයා කියන එක අපි එතන දිට්ඨිය වශයෙන් පෙන්නනවා සක්කාය දිට්ඨිය අනිතික මාන්නේ කැපි පෙන්න දෙන ආසාව. දැන් ඥාතින් අතර මම ලොකුයි. ඒ සමන් අනුන් ඥාතිට උදව් කරන්නේ මම තේජවන්ත විදියට නහයෙන් බල්ලනවා කියන ඥාතින් ජා ඕගොල්ලන්ට මම උදව් කරන්නේ. ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ ත්‍රිපිටකේ මට තේරෙනවා. එන්නකො මම කාට වාඩි වෙන්නකො හැම තැනකදීම වෙන්නේ මොකද්ද? අර මෙච්චර ආසාවෙන් මේ අමෝරාවෙන් යටපත් කරන්න ගියේ මාන්නේ ඉතින් ඒක නිසා ලාභ සත්කාර හරහා භෞසුතභාවය හරහා මේ ශිෂ්‍යයන් වැඩිවීම හරහා වස් වැඩිවීම හරහා මේ හතර පිළිකා හතරක්. බුදුනාසිකේ ආසවට්ටහණීය ධර්ම නුඹ ඇවිල්ලා ඒව පාලනය කරගන්න දන්නේ නැති වුණොත් ඔය ආරායන ලාභ සත්කාරට කියලා බලන්න පහුගිය අවුරුදු 30 අපි වැදගත් හාමුදුරනේ මොකද උනේ කියලා. වෙනම ඉතිහාසය ලියගේ අවුරුදු 30 ඇතුළත හැම දක්ෂකම තියෙන හාමුදුරු වැටුණු වැටිල්ල. මේ මෙව හම්බෙච්ච නිසා බලාප සත්කාර හම්බෙච්ච නිසා වැඩිමාල් වෙච්ච නිසා ගෝල බාලය වැඩි වෙච්ච නිසා ඒක ඒක දරන්න බෑ ලේසියෙන් කෙනෙකුට මේ මේ ලෑස්ති වෙලා සූදානම් වෙලා ගිහිනවා. ඉතින් ඒක මේ වගේ තියෙනවා. මේ ත්‍රිපිටකේ තියෙනවා. ඉතින් ඒක ලොකු විතක්ක පොඩි විතක්ක කියන්නේ මොකද්ද කියන එක මේකේ නැහැ. එතකොට ඒක පංසුදෝන සූත්‍රයෙන් ගන්න ඕනේ. ඒකෙත් මේ විස්තරය ඔක්කොම නැහැ. අද තමයි මම දැක්ක මේක දාලා තියෙන චූල නිදේශයේ මේක සඳහන් වෙලා තියෙනවා. විසුද්ධි මාර්ගයේ සඳහන් වෙලා තියෙනවා. මේ නව මහ විතර්ක අවබෝධ කරගත්තොත් අපිට තේරෙනවා අපි කාමයේදී කාම මිත්‍යාචාරය හරහා කොක්කේ ඉල්ලෙනවා. කාම ඡන්දය හරහා කොක්කේ ඉල්ලෙනවා. එහෙම නැත්නම් මේ කාම යට තියෙන සියුම් විතක් හරහා කොක්කේ ඉල්ලෙනවා. තුම්පලකින් අහුවෙලා ඉන්නවා. අරක නැත්තම් මේක මේක නැත්තම් මේක මේක නැත්තම් මේක ඒක ගලවනවා කියන එක බුදුචානන්සේ වග වෙන්නේ. බුදුචානන්සේ කියන්නේ මම දැනුම් දීලා තියෙනවා. උඹලා නිවනේ මේ පිට වෙන මොනවාට නම් අපේක්ෂා කරන්නේ අනිවාර්යයෙන්ම කරන්න. නිවන ප්‍රාර්ථනා කරන එක නම් කාකා කාකා හරි යන්නේ කවදා හරි ඒ කෙලවරට තමයි යන්නේ. එතකන් හරීම ඉහළට යන්න යන බහනා ඉහළට යන්න යන්න කොක්ක හරි සියුම්. ඒ කියන්නේ මේ ඇතුලේ තියෙන මේ මල පුඩුව පේන්නේ නැහැ. gediy ගමන් gediy ගමන් ගිල්ල ගමන් කොක්කේ තමයි. මේ සාමාන්‍ය ගොරෝසු වෙලාවෙ නම් ওই හරක් මස් හරක් මස් කඩේ කොක්ක වගේ ලොකුර කොක්ක බේනවා. කාමීත්‍යචාරය. මම කරදේ. අනික් වෙලාවල් වලට මේ පේන්නේ මේ කොහොමද මේ කොක්ක වදින්නේ කියලා. හරීම සියුම වදින්නේ. ඉතින් මම දැක්කේ මගේ ඇස් දෙකට මම දැක්කේ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ අපේ ලොකු සංහසේ දෙනම කොච්චර වැඩ කරගෙන ගියත් කවදාකවත් මේ පැත්ත ගැන කිසිම වෙලාවක අසත්‍යමත් නැහැ. තාම සතියෙන් ගත කරන්නේ මේ ලාභ සත්කාර විශේෂයට බහුසු ස්වභාවය පිළිබඳව ඒ නිසා කාදාකත් ඒවා අඳහර පහන්නෙත් නෑ ඒක ලැජ්ජාවකට සලකනවා විවේකයට බාධාවක් විදිහට සලකලා පැත්තකට මට මට මං හිතුවේ නෑ පැවිදෙන්න ඉස්සෙල්ලා එහෙම චරිත මේ ලෝකේ තියෙනවයි කියලා. අතර මිච්ඡරං පිරිසුදුවක් මගේ හිතේ තිබුණේ නෑ. නමුත් මට තේරෙන පටන් අරගත්ත මේ කවුරු කවුරුත් මේ ලෝක නාඩගමේ ලෝක වේදිකාවේ රඟපෑවට කිසි කෙනෙකුට මේකේ මුලමදාග තේරලා නෙවෙයි නටන්නේ කියන එක. ලොකු සංසි දැක්කට පස්සේ මට තේරෙනවා හුත්තටම ගණනායකයෙක් වුණාට මුළු ත්‍රිපිටකය දැනගෙන හිටියට කවදාකවත් නෑ අපිටත් මටත් මේ කොතලාන් මහතර කියලා තියෙන්නේ මහත්තු පුළුවන් තරම් කැලියට හැරෙන්න කවදාව ශිෂ්‍යව හදන්න එපා කවදාවත් ස්ථාන හදන්න එපා ඕන කෙනෙක් හදන දෙයකට සහයෝගය දෙන්න සාසනික වශයෙන් කිසි දෙයකට අත තියන්න එපා මොකද ඒකෙන් වෙන්නේ අච්චර අබිනිෂ්ක්‍මණයක් කරලා ගත්ත විවේකේ තුට්ටු දෙකට පාචල් ඉතින් අද වෙන්නේ මොකද්ද? සාසනය දිනු කරනවා කියලා පුදුමාකාර මේ ගොඩනැගිලි කර්මාන්තයකට දැන් මං ගියා ඔය කොළඹ ගත්තේ අවුරුදු 20කට ටිකට පස්සේ ගියාම හැම පන්සලක්ම තුනට හරිය දියුණු. ගොඩනැගිලි අර බොහොම ලස්සනට පිරිසිදුරු තියෙනවා. නමුත් අර ඇතුළත තියෙන ಗುಣ වගාව දිහා බලනකොට ඒ හා සමාන දියුණුවක් පෙන්වන්න නැහැ. මේකත් පන්සලක් තමයි. මම නෑ කිව්වේ නෑ කොතනක වුණත් අපිට තැනින් අරසාවක් නෑ වෙලාවෙන් අරසාවක් නෑ අරසාව තියෙන සතිය විතරයි ඒ කොච්චර જાති තිබුණත් අහුවෙන මිනිහ අහුවෙනව නැති මිනිහ නෑ කොච්චර සුඛෝභෝගී වුණත් කොච්චර කාමභෝගී වුණත් බේරෙන මනුස්සයට බේරෙන්න පුළුවන් ඒ අවස්ථාව හැටියට බේරෙන්න කලින් තීන්දුව කරන්න බෑ ඒකෙන් තව කෙනෙකුට තව කෙනෙක් විශ්වාස කරන්නත් බෑ ඒ වෙලාවේ සම්පූර්ණ ගැලවිච්චා නැත්නම් එලඹ සිටි සියේ නැත්නම් අපි මේ ලොකු ආම්සරංගේ ගෝලියෝ කියලා හෝ බුදුහාමුදුරන් ගෝලය කියලා මොනම අරසාවක්වත් නැහැ. ඒ ඇත්ත අපිට බයලවලා තියෙනවා සංවේගයලවලා තියෙනවා මේවට කිට් වෙන්න කිට් වෙන්න පරිසංවයන් 1.5 පොඩි බැටරියක් එක සෙල්ලම් කරනවා වගේ නෙමෙයි 110 කරන්ට් එකයි. ඊට වැඩිය අමාරු 230 33000ම ගියොත් 133000ට යනකොට අය මුකුත් ඕනේ ඇඟල් 6ක් කිට් වෙනකොට වදිනවා. කෙනෙක් කෙනෙක් ඕනේ ඊට ආදාහන කරන්න දෙයක්වත් නැහැ නේ. මේ වේලලාම දා. නිසා කරන්ට් එක වැඩි වෙන්න වැඩි වෙන්න තමන් දැනගන්න ඕනේ විදුලිය ගැන දන්න කෙනාට ප්‍රශ්නයක් නැහැ. අපි දාට ගියේ සමනල වැවේදී ඒකේ 33000ක් නෙවෙයි ඒකේ. 133000. කනෙක්ෂන් එක දීලා මේ බස්සන බැසිල්ලේදී එන්න විශාල අලවංගු දෙකක මෙහෙම බස්සන්නේ බස්සනකොට පුතුමාකාර මුළු රටේම ග්‍රිඩ් එකට දෙනවා 33000 66000 136. ඒකට මේ ඔක්කොම උණු වෙලා පිච්චෙනවා. රොච්චලි ගියේ මේ ළඟදී. ඒ හින්න පවර් එක ඇවිල්ලා වතුර දෙනකොට හින්න ප්‍රෙෂර් එකකින් තෙල් ගහන්න ඕනේ මේ මේ ටර්බයින් එකට. ඒ තෙල් ගහන මැෂින් එක ගිහිල්ලා. වතුර ආව අඹරවාගෙන ගියා. අර මැෂින් එක කෝඩ කරලා එනකන් මේ මේක නතර වෙලා. ඒ 33000 කරන්ට් එකත් සෙල්ලම් කරන්න ගියාම ඒක සෙල්ලම් නෙවෙයි. ඒ වගේ ඉස්සරහට යන මේ මම මේ බය වෙන්න කියනා නෙවෙයි. මනුස්සයට කළ හැක්කක් මේක. මනුෂයාට හොඳ නිසරණාධ්‍යාසයෙන් කරනවා නම් අපි මෙතෙක් කළා කැපවී කරපුවත් එක බලන්න කොච්චර අමාරු නෑ. හැබැයි සෙල්ලමට බාර ගන්නවා. කිසි කෙනෙකුට කිසි කෙනෙක් අරස කරන්නත් බෑ. දැන් අරස වුණාට ඊගා මොහොත අරසයි කියලා කියන්නත් බෑ. අසවල් තන අරසව තියෙනවා කියලා ලෝකේ තනකුත් නෑ. එහෙම මේ මේ හුදේකලාව කියන එක තනට සහ කාලයට සීමා වෙලා නෑ. එතන එතන උපයන්නේ. ඉතින් මේ මේ මේ ගියාම දුරන්නේ එච්චරත් කලබල කරලා දුරන්සේ කොට දාන්න. බුදුජානනාංශයටම දොස් කියලා ගිය කෙනාට ආපහු බුදුජානනාංශ ළඟට ආවට පස්සේ ඉතාම කරුණාවෙන් ධර්මයේ පැහැමත ගැඹුරක් ධර්මයක් දේශනා කරනවා. මේ දැන් ඔය කියන්නේ බුදුජානනාංශ ලාපු උදාන ගාතාවක් අනිමි අනුශෝක කරගන්න දී. මෙච්චර දේවල් ජීවිතය තැන් තැන් වල ගිහලා නාශිර ආයතර බුදුහාමුදුරන්ට ආපු එක ඒක ලොකු දෙයක්. බුදුජානනාංශයට පහත් කළ සලකන්නේත් නැහැ. ඒක කියනවා මේ මිනිස්සු කුඩා විතක්ක සහ සිවුම් විතක්ක දන්නේ නැතුව මේ මේ මේ විනය හදන්න හදනවා. මිනිස්සු විනය කරුක කරන්න හදනවා අනම්මනම් කරන්න හදනවා Taman කොච්චර සියුම් කොක්කරද ගහුවෙලා ඉන්නේ කියන එක අඩියටම යන්න යන්න යන්න යන්න Tamanගේ මානසිකත්වය අනුන්ගේ මානසිකත්වයකට අත තියන්න බය හිතෙනවා මොකද අනිදාන එකතු වෙලා අහුවෙලා එන්නේ කර්ම ශක්තිය අපාගත වෙන කර්ම ශක්තිය ඉතින් හොඳම වැඩේ තමයි බය බොයි කියාගෙන Taman එක බලාගෙන පවු නොකර කාටවත් හානි නොකර පුළුවන් තරම් න්‍යායික වචන කියනවා අපි පරිස්සම් කියන්නේ ගමන තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේ මේ මෙල්බන් වල මොකද කියන්නේ මම අද ගොඩාක් කතා කරා වැඩි. ඒ සම්මුතිය ප්‍රශ්න කරනවා ඒක ඉදිරියට කරන මම මේ මේ අපි මේ එක්ස්ටර්නල් ස්පීකර් දැන් හයි කරන හයි කරන තමයි අහන්නේ ඒකෙන් තමයි මේ මම හිතන්නේ මේක වෙන්නේ. මොකද ගැලවෙන්නේ දැන් මොනවද ඒ වගේ. තාම තියෙනවා ගෝසාවක් නිකන් සද්දේ පිරිසිදු නෑ එකෝ එකක් වගේ එකක් එනවා නිතර මේ ස්පීකර් එකෙන් කච කච කච කච කච කරලා කුචු කුචු කුචු කුචු ගන්නවා නිකන් මේ මෙටලික් සවුන්ඩ් එකක් එනවා. දැන් දැන් ගලවලා තියෙන මේ එක්ස්පීරියන්ස් එකක් මේ. ඒ වුණාට කතා කරනකොට දෝංකාරේ එකන කටහඬත් එක්ක එමෙ නිකන් එකෝ එකක් කරදර කරන නිසා රත්ත කතා කරන බව දන්නවා. ඒ වුණාට කටහඬින් අල්ලන්න අමාරු තරමට ඔද්දල් වෙලා. කමන්නේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ දැන් හිතට රූපයක් එකතුනාම චක්කුඥාන ඇතිලා මොන්නම් දැනනවද මේට ඇයිද මේ තේරුම් ගන්න පුළුවන් මම කතා කරන්නේ කොහමද හොඳයි හොඳයි කියන්න ප්‍රශ්න කියන්න ඒ තුන එකතු වෙලා කස්ස ඇති වෙලා ඊට පස්සේ සංඥාව ඇති වෙනවා ඊළඟට මනාප අමනාප කරන විට මේ සංස්කාරය දෙන්නේ ඊළඟට දැනගන්න ඕනේ මේ සුපඥාගේ හරහතන් වහන්සේලාගේ වෙනස මට හිතෙන විදිහට මුත්‍ය සංඥාවයි අනිත්‍ය සංඥාවයි කියන දෙක. ඉතින් ඉහාටද අපි අපේ වෙනස වෙන්නේ. අපේ රහතන් වහන්සේ ඇත්තටම ඒක රහතන් වහන්සේ නමක් පෘථග්ජනයෙන් වෙන් වෙ නැති එකම උපමානයක් දිගේ විස්තර කරන්න අමාරුයි කරන්න පුළුවන් නමුත් ඒක සන්තෝෂන සම්පූර්ණ නැහැ ඔය කියන කතාවේ හොඳ නිදර්ශනයක් ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ਸਰවචන්සේ පෙන්නනවා ඒක මජ්ක්‍ධිමනිකාය 152 වෙනි සූත්‍රය ප්‍රසිද්ධයි. ඒකේ තියෙනවා චක්කුණා රූපන් දිස්වා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාපං ඇහැට රූපයක් දැක්කට පස්සේ මනාපයක් උපදිනවා. එහෙම නැත්නම් අමනාපයක් උපදිනවා. නැත්නම් මනාප අමනාප දෙක මැද මනාපත් නැති අමනාපත් නැති තනක් උපදිනවා. ඉතින් එතකොට පෘ탁ජනයා හැබැයි භාවනා කරන පෘ탁ජනයා ඒක දැනගෙන මේ uppanna මනාපේ uppanna අමනාපේ සංස්කාරයක් බවත් පටිච්ච සමුප්පන්න බවත් ගෝලාරික බවත් ගොරෝසු බවත් දැනගෙන ඒතන් සන්තන් ඒතන් පනීතන් යද්දන් උපේක්ඛා කියලා ඒක පහළ වෙන්නේ ඉස්සලා තිබුණු හිත වඩා ආරසයි වඩා උපේක්ෂකයි වඩා මේ ඇති වුණ මේ මනාප භාවයේ අමනාප භාවයේ ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි සංඛතයි කියලා ඒක දැක ගන්න උත්සාහ කරන කෙනාට අපි කියනවා මේ යෝග අවචරයි කියලා. ඉතින් ඒක මම හිතනවා හුඟක් ලොකු විප්ලවයක් කියලා. රූපයක් දැකපු පමණින්ම Tamanට ඇති වෙන මනාපමනාප දෙක අඳුරනවා. ඉතින් ඒකදී කියන්නේ හැම රූපෙටම මනාපෙම පහළ වෙනවා අමනාපේ කියලා එක්කෙනෙකුට මනාපේ එක්කෙනෙකුට ඒකටම අමනාපේ එන්න පුළුවන්. ඒකදී අර ඒක බණකදී මෙතෙදී අපි අහුවා මේ මැරිච්ච කුණක් නැත්තම් බලු කුණක් දැක්කොත් පාරේ යන ගමනක් යන කෙනාට අසුබ දර්ශනයක් වෙලා අමනාපේ පහළ නැද්ද කියලා විතරක් ඉස්සරහට බලු කුණක් කියලා. මොකද කබරේක එක දැක්කොත් කබරයට ඒක මනාප සංඥාවක් පහළ වෙනවා. නිසා කබරයා අපි ලනු කැලලකින් දාලා බැඳලා ඇද්දත් ඌට ඒක කාගන්න බැරි වෙන්නේ ලණුවේ බලයට මිසක ලණුව අයිත අතාරපු ගමන් ඌ අර බලුකුණට යනවා. ඒ නිසා බලුකුණ මිනිස්සෙකුට අමනාපයක් ඇති වුණාට කබරේකට මනාප සංඥාවක් ඇති වෙනවා. මිනිස්යාට අසුභයක් හැටියට දැක්කොත් ඒක හොඳට පුහුදු කරපේකන පුහුණුව හරහා අසුභයක් දැක්කොත් වරද්දාගත්තොත් ද්වේෂය පහළ වෙන්න ඉඩ තියෙනවා. අසුභ එනකොටම අසුභේ සාමාන්‍ය පුතත් දැනට අසුභෙන්නේ ද්වේෂය හරහා. ද්වේෂ පදනමේ තමයි අසුබ එන්නේ. රහතන් වහන්සේට විතරයි පුළුවන් ඒක පදනමේ ඒ කියන්නේ අනුසය ධර්ම නැතුව කරන්න. ඒ වගේම තමයි මනසිකාරයෙන් බලපුවාම මේක අසුබයක් කියලා ඒක සුබ නිමිත්තක් වෙනවානේ තමන්ගේ අධ්‍යාත්මයේ. ඒකට එනවා ඒක එන්නේ රහතන් වහන්සේට. බුදුන් වහන්සේ යෝග අපේ අපේ සාමාන්‍ය පුතඥයන් කියන්නේ මේක තියෙන්නේ. පුතඥයන්ට මේක දැක්කම මේක අසුබයි. එක්ක මේක පිළිකුලයි. එක්ක මේක ධාතු ගොඩක් කියලා තුන් ආකාරයෙන් මොන ආකාරයක් හරි දැක්කනම් එයා ඒකට ගැටෙන්නේ නැතුව. නෑ ඒක ඇත්තටම ඒක කරන්න භාවනාමය වශයෙන් පෘථජ්ජනයට බෑ. එයා චින්තාමය වශයෙන් කරන්න. චින්තාමය වශයෙන් කරනකොට එතකොට යෝනිසෝමනසිකාරයට එනවා වෙන්න පුළුවන්. ගත්තොත් නම් ඇත්තට ලොකු වාසනාවක් ගොඩක් කලාවට එන්නේ. කාමීතරකේ හෝ ව්‍යාපාද විතරකේ ආවහම. ඔබ බලන්න මේක පරව්‍යාපාදයේ සම්වත්තති. සත්‍යාපාදයේ සම්වත්තති. එක්ක මට මේක නරකයි. එක්ක අනුන්ට නරකයි කියලා ඔබ හිතනකොටම මේකෙන්වත් මිදෙනවා. ඒක බුදුරජාණන්සේ බුදුරජාණන්සේ එහෙම කියන්නේ ඒක හික්මීමක් විදියට ගන්න සාමාන්‍යයෙන් ඉන්නේ නැහැ. හික්මීමක් ඇවිල්ලා ගොඩාක් කළ යුක්තක්. ඒ ඒක තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රෙදි පෙන්වන්නේ. ඔබ ඒතං සන්තං ඒතං පනීතං නැත්තම් මේ ඇතිවෙච්ච මනාපමන සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නයි. ඒක ගෝලාරිකයි සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඊට වැඩි හොඳයි උපේක්ෂාව කියලා හික්මෙනවා. හික්මීමේ තියෙන උපකරණ ටික තමයි ඔය යෝනිසමනස් කාණිමේක අසුභ වශයෙන් බලනවා. අනුන්ට තමන්ට හිරියර කරනවා කියලා බලන නමුත් ඒක මේ ඒ වෙලාවේ අන්වේ ඥාණයෙන් සාධාරණීකරණය වෙන්නේ. චින්තාමය ඥානෙ තාම ප්‍රകൃතියෙන් එයාට භවනා ඥාන පහළ වෙලා නැහැ. ඉතින් යන්න මේක. නෑ යන්න ඕනේ තැන. යන්නේ නැහැ. යන්න ඉඩ තියුණොත් ගිය කෙනාට තමයි rahat වෙන්න පුළුවන්. කලාතුරකින් කෙනෙකුට rahat වෙන්න පුළුවන්. ඊට පස්සේ කොයිලාරි සෝවාන් වුණාට පස්සේ ඉන්ද්‍රී භාවනා සූත්‍රය සඳහන් කරනවා චක්කුණා රූපං දිස්සා උපජ්ජති මනාපං උපජ්ජති අමනාපං උපජ්ජති මනාපමනාප සීක පුද්ගලයා උපජ්ජ උපජ්ජිත මනාපේට උපජ්ජිත අමනාපේට අට්ඨියති හරායති දෙගුච්ඡති සබ්බ සංකාරයේසු අනිච්ඡා සංඥා ඒ සංස්කාරයන් පිළිබඳ කැමැත්ත නැතිකම අනිච්ඡා න ඉච්ඡති කියන එක අට්ඨියති හරායති දෙගුච්ඡති කියලා සීක පුද්ගලයාගේ පුහුණුව තමයි මට මනාපයක් උපන්නා මට අමනාපයක් උමන්න ඒක පිළිබඳ ලැජ්ජ වෙනව පීඩිත වෙනව දුකටපත් වෙනවා. එයා දුකටපත් වෙන්නේ Tamanට ඇති වෙච්ච මනාපේ රූපෙට නෙමෙයි. රූපෙ දක්වපු ඇතිවෙච්ච මනාපෙට හෝ අමනාපෙට අට්ටියති හරායති ජෙකුච්චති අන්නසේක ඒකේන ගන්න ඒ ප්‍රයත්නයේද කියන්නේ සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා. මේක දස සංඥා සූත්‍රයේ අනිච්ච සංඥා කියලා පරටවලා මුළු තේරවාදේ හැම පොතකම ත්‍රිපිටකයේ අටුවාව කතා පවා අනිච්ඡං කියන වචන දාලා ඉතින් තියෙන අනිච්ඡං නෙවෙයි න ඉච්ඡති කියන පදේ. අනිච්ඡං නම් විපරිණාමයෙන් පෙන්වන්නේ. මේකේ අර්ථකතාවෙන්නේ බුදුරජාණන් වහන්සේම දීලා තියෙන්නේ අට්ටි යති හරාචි ජිවිච්ඡති. අමනාප වෙයි, පීඩිත වෙයි, ලැජ්ජිත වෙයි. මොකටද? දැකපු රූපෙට නෙවෙයි. ඒ රූපෙට Tamanට ඇතිවෙච්ච මන අපිට. Tamanට ඇතිවෙච්ච අමනාපේ දැනගෙන ලැජ්ජිත පීඩිත තත්ත්වයට විතරයි සීක පුද්ගලයටත් යන්න පුළුවන් වෙන්නේ. පෘථග්ජනයට බෑ කවදාකවත් උපේක්ෂා වෙන්න. පු탁ගෙන වූ පුහුණු කරනවා. නැත්නම් යෝගාචරය පුහුණු කරන අසාර්ථක සටනක් ඉන්නවා ලක්ෂයකට එක්කෙනෙක්. අනිවාර්යෙන් මට දැන් මේ කොහෙද යන ගුණක් නිසා සංස්කාරයක් උපන්නා. මට කෙලෙස් වෙන්න ඉඩ තියෙනවා කියලා ලැජ්ජිත පීඩිත තත්ත්වයට එනවා. මෙතනින් ගියාට පස්සේ රහතන් වහන්සේට 이르දියක් හම්බ වෙනවා. රූපේ දැකලා බලකුණක් දැකලා ඒක මනාප විදියට බලන්න පුළුවන් මට යන්තම් අසුබ නිමිත්තක් හම්බුණාද මට කෙලෙස් නොවෙන්න මේක මනාප විදියට වාසියට ගන්න දැන් ඒක තියෙන අසුභේ අසුභ වශයෙන්ම දකින්න පුළුවන්. නැත්තම් සුභ අසුභ දෙක නැති නොදැක්ක ගන්නට යන්න පුළුවන්. ඒ 이르දියේ තියෙන රහතන් වහන්සේට විතරයි. ඒක තමයි ඉන්ද්‍රිය භාවනාවේ ඉහළම තැන. ඉතින් ඒ තුන බලනකොට පේනවා රහතන් වහන්සේට උනත් අර පළවෙනි තැන එන්නත් ඉඩ තියෙනවා. මන අපේ පහළ වෙන්න ඉඩ තියෙනවා. මන අපේ පහළ නමුත් එතකොටම ඇතුළේ යෝනිසමනස්කාරය ඇවිල්ලා කියනවා. තමන්ගේ මර ඇතුළෙන් ඇතුලේ ඩිෆෙන්ස් සිස්ටම් එකේදී ඔන්න මනුස්සකමක් මතුවෙනවා. ඕක තමයි මනුස්සකම. ඔබ රහතන් වහන්සේට ගලපෙන්නේ. එතකොට ඒකේ හලලා දානවා නිකන් හරියට ඇඟේ මැස්සෙක් වැහුවා වගේ. ඊට පස්සේ රහතන් වහන්සේට පුළුවන් ආයතරයක් එක දිහා බලලා ඒකට මනාපේ නම් අමනාපේ ගන්න පුළුවන්. අමනාපේ නම් මනාපේ ගන්න පුළුවන්. එතකොට රහතන් වහන්සේ ඒ රූපෙන් ස්වාධීනයි. රූපෙන් ඇති වෙන ආකල්පෙත් තුන් ආකාරයක් තියෙනවා රහතන් වහන්සේ. පුතත් දැනට එකම එක ආකාරයයි තියෙන්නේ. මනාපනම් මනාපයි, අමනාපනම් අමනාපයි. යටින් ද්වේෂ අනුසේ වැඩ කරනවා. යෝ ඇත්තටම පුතඥයාගේ දක්ෂකම වෙන්න ඕන නැත්නම් යෝගාවචරයාගේ මේ අපි බලුකුණක් දැක්කා නැත්නම් සමම්මල්ලට්ටියක් දැක්කා. බලුකුණ දකින්නට එපා වෙලා එපා වෙලා දකින්න කිතේ ඇහි හැටිනේ. යට මේ යට තියෙන ද්වේෂය කියලා අල්ලගන්න පුළුවන් නම් එක්සලන්ට්. ඒක තමයි ඉහළම දේ. මනාපයත් අමනාපයත් පහළ වෙනවා. අමනාපය පහළ තේින දැන් මේ යටින් වැඩ කරන්නේ ද්වේෂය කියලා. ඒක හැබැයි යෝනිසෝමනසිකාරය කියලා පටලවා ගත්තොත් ගොඩ ගන්න බෑ. ඒ වෙනතන සමම්මල් වට්ටියක් දැක්කලා සතුට පහළ වෙනවා. පහළ දැනගන්නට කාමානුසය වැඩ කරනවා. රාගානුසය වැඩ කරනවා. මොකද මේ පුතඥයට කිසිම අවස්ථාවක අනුසය ධර්මයේ පැත්තකට යන්නේ නැහැ. ප්‍රයෝගෙන් මිසක්. ඒක නිතරම තියෙනවා. ඒක යන්න එන්න දෙකම තියෙන සේකට කියන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී රහත් වුණාට පස්සේ ස්වභාවයෙන්ම පොල් ගෙඩියක් වතුරට දාපුවම ලැබු පැත්ත උඩට එනවා වගේ උඩට එන්නේ ප්‍රകൃතිය. හැබැයි ඉතුරු පැත්ත තුන පොල් ගෙඩිය නැතුව නෙමෙයි. දාගුවම ලැබු පැත්ත උඩට එනවා. ඒක වතුරයි පොල් ගෙඩියයි තියෙන පටිච්චසමුප්පන්න ධර්මයක්. ඒක නිසා රහතන් වහන්සේගේ මනාපමනාප දෙක මාරු කරන්න පුළුවන් ගතිය පුද්ගලික ගුණයක් නෙවෙයි චිත්ත නියම ධර්මයක්. හේතුඵල ධර්මයක්. හැබැයි ඒකට ඇවිල්ලා තියෙන්නේ ලක්ෂ කෝටි වාරයක් පුරුදු කරලා. ඒක නිසා පු탁ජනෙක් නැත්නම් අපි කියන යෝගාවචරේකට තියෙන්නේ යටින් හීනූලෙන් වැඩ කරන අනුසය මතුවෙන වෙලාවේ දැක ගන්න පුළුවන් නම් එහෙනම් එයාට හරියට ලෙඩේ අඳුරනවා විෂ බීජ දන්නවා බෙහෙත තියෙනවා බෙහෙත බිල නැති කරගතයි. ඒක අඳුර ගන්න බැරි වුණොත් කිසිම කෙනෙකුට දෙවන්නේකට උදව් කරන්න බෑ. ඒ ඒ තරමට මම නමුත් හොඳටම දැනගන්න ඕනේ කොයි වෙලාවෙත් එකෙක් වැඩ කරනවා. එක්ක රාගානුසය එක්ක ද්වේෂානුසය එක්ක මෝහානුසය අවිජ්ජානුසය ආදී මොනවාරි එක මිනිසෙක් අපි දන්නේ නැතුව අපෙන් පඩිත් අරගෙන ජොබ් එකක් අරගෙන රසාවකුත් දාගෙන ඔෆිස් එකකුත් දාන ඩෙස්ක් එකකුත් තියාන ඌ වැඩ. හැබැයි ඌ වැඩ කරන්නේ අපේ අපෙන් පඩි ගත්තට අපෙන් ඔෆිස් එක ගත්තට මායයට සම්උදව් කරා. සංසාරයට බින්නවා. ඉතින් කරකවාගෙන නිතරම අපි පඩි දීදී ප්‍රොමෝෂන් දීදී දිනු කරන්නේ අනුසය 6න් එකක් තමයි. හරියට වහන්සේ ඕවර් ටයිම් කර කර කන්න දෙනවා. අනේ නැති දේවල් හොය හොයා කන්න දෙනවා. කන්න දීලා අනුසේ පෝෂණය කරනවා අඩු ගානේ දන්නවනම් මේ කිරිපවන්නේ ණයකට කියලා ඒක හරියට. හැබැයි එකක් මතක තියාගන්න කොයි වෙලාවෙත් එකෙක් වැඩි. ඔබ කිව්වොත් නෑ මම සුද්ධවන්තයි මට නෑ කියලා ඒ මනසට උදව් කරන්න බුදුහාමුදුරන්වත් බෑ. නෑ මට ඒකේ තියෙනවා මට අල්ල ගන්න ඕනේ කිව්වොත් බුදුහාමුදුරුවෝ ටිප් එකක් දෙනවා. තියෙනවා මයි ළඟ තියෙනවා කොයි වෙලාවෙත් තියෙනවා කියලා ඒක ලැජ්ජා වෙන්න දෙයක් නෑ. මිනිස්සු ත්‍රිපිටකය කියලා නැහැ. ඔය එක දැනුමක්වත් නැතුව වර්තමාන මොහොතේ තමන්ගේ ක්‍රියාවටත් තමන්ගේ ප්‍රධාන වශයෙන්ම කායික ක්‍රියාවට හරියට හිත යොමු කරනවා නම් මානසික ක්‍රියාව අහු වෙනවා. එහෙනම් එයා නිවනට යනවා කියන්නේ සති සම්පජන්නේ පිළිටන්න පුළුවන්. ඔය එකක්වත් ඕනේ නැහැ මොකද එයා සමාධියට හෝ විපස්සනාට දෙකකින් යනවා සමාධිය තුලින්. එක්කෝ සමාධිය ස්ථිර වෙලා ධානය වශයෙන් යනවා නැත්නම් සමාධිය විපස්සනා වශයෙන් හරි ඉදිරිපත් වෙලා ඒක යනවා. කලියුත් ඒකම දේ වර්තමාන මොහොතේ ඉන්නේ විතරයි. වෙන එකක්වත් හිතන්නේ නැතුව වෛතාලකාරකද මේකද කියන චින්තාමයට වැටිලා ලොකු ගැටලුවකටපත් වෙනවා. ඒකදී ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා සම්මාදිට්ඨියක් පහළ වෙන මිනිස්සෙකුට ස්වභාවයෙන් කොහොමඩක්වත් එන්නේ අනිවාර්යයෙන්ම අංක දෙකක් ඕනේ පරතෝච ගෝසෝ ජත ජෝන්සුමස්ක අනුගෙන් අහන්නම ඕනේ නිසා සුතමේ ඥානට සහ චින්තාමේ ඥානට අපිට යන්න බෑ. නමුත් සුතමේ ඥානටයි චින්තාමේ ඥානටයි අයිය වෙන්න දෙන්න එපා. ඒවල දාසකත්වයේ ධානය වැඩ ගන්න දරගන්න. ඔක්කොම දැනගෙන තියෙන්න ඕනේ. හැබැයි ඉස්සර වෙන්න දෙන්නේ නැතුව භාවනාවට ඉස්සර කරලා යන්න පරතෝഘോഷය අවශ්‍යයි. පරතෝഘോഷ කියන්නේ සර්වචනාංශයට අහුම්කම් දෙන්නේ. එහෙම නැත්නම් ස්වභාවයෙන් කවදාකවත් මේ කියන සංසාර ගැටේ දැනගන්න අදහසක් මිනිසෙකුට සංසාරය තුළ ඉඳි පහළ වෙන්නේ නැහැ. ඒක පහර වෙන එකම කෙනා බුද්ධාංකුරයන් වහන්සේ විතරයි. උන්වහන්සේට පහර වුණාට පස්සේ තමයි අතැල්ලා ගිහිලා කිං කුසල ගවේෂිය හොයන්නේ. ඒක තමයි පාරමිතා පුරාණ, බෝසත් පාරමිතා පුරාණ මහා සම්මා සම්බුද්ධත්වයට යන්නේ. අනික හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම අහුම්කන් දෙය ඒ නිසා අපිට සුතමේ ඥාණයට පහත් කළ සලකන්න බෑ. ඒක අවශ්‍යයි. නමුත් සුතමේ ඥාණයට අයිය වෙන්න දෙන්න එපා. අයිය වෙන්න දීපු ගමන් එයා ආයෙ කරකවන ගිහිල්ලා වල සංසාරට බදිනවා. ඒකට කියන්නේ අවශ්‍ය ශේවි. ඒක නේද? තමන්ගේ යන ගමනට අවශ්‍ය දැනුම තියෙනවා. හද. හැමතිස්සම ගුරුවරයා ළඟ ඉන්න නෑ. කරගත්ත අහගත්ත ගියා කෙරුවා. එහෙම ඉස්සර හඳුනුනේ. ඒ නිසා අන්නේ අවශ්‍ය උපදේශ ටික තමයි බෞද්ධකම. ඒක ඒ නිසා ඒක පරතෝ අනුන්ගේ යැපෙනවා. ඒක අනිවාර්යයෙන්ම නිහතමානී වෙන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම යටහත් පහත් බෞද්ධ විදියට සලකන්න ඕනේ. නමුත් භාවනා කරන වර්තමානයේ හිත පවත්වනාවේ ඒ සුතමේ ඥාන සහ චින්තාමේ ඥාන විල පටලවන්න ගත්තොත් ඒ කෙනාට කවදාකවත් භාවනාවේ පීයක දැල්ල වගේ රැකගෙන යන්න බෑ චින්තාමය ඥාන හරි රසවත්. ඒක තමන්ගේ ගතියක් තියෙනවා කක කක යනවා. අර මේකට මේ ප්‍රත්‍යක්ෂයට යන්නේ ප්‍රත්‍යක්ෂ හරි වීලි. ප්‍රත්‍යක්ෂ නිකන් සුදු පම්පෙත්තක් වගේ. ඒක රස නැහැ. අරක නැහැ චින්තාමය ඥාන චීස් බටර් වගේ කක යන්න පුළුවන්. ඉතින් හුඟ දෙනෙක් කැමති ඒක දිගේ යන්න. ඒ නිසා අපි මේ මෙල්බන් ප්‍රශ්නෙට උත්තර දුන්නොත් රහතන් වහන්සේගේ සහ පෘථග්ජනයගේ ක්‍රමයේ ඒ චිත්ත වීගයේ තියෙන ඒ සංස්කාර කරන කරන බවම හුඟක් පැතුලින් විස්තර කරලා තියෙනවා. ඒක ඉගෙන ගන්න ඉගෙන ගන්න තමයි තේරෙනවා මේ සරුවච්චන් වහන්සේගේ දැනුම කොච්චර ගැඹුරුද කොච්චර নানা විදේශනා ක්‍රමවලින් নানা විද්‍යුලින් පෙන්නලා තියෙනවා. හැබැයි එකකින් හරි තේරුම් ගත්ත කෙනා අනිවාර්යයෙන්ම ඊටු ක්‍රමවලට භාවනාදී වැඩෙනවා. බහුසුත භාවයේ එන්නේ එන්නේ බණ අහන්න අහන්න අසුතං සුතා සුනාති සුතං පරියෝදපේති කංකම් විතරදී දික්ටිං උජ්ජ කරොති කියන විදිහට මේ එකම මොඩල් එකට ෆෝමියුලාස් එක එක ෆෝමියුලාස් දැන් නිදර්ශනයක් වශයෙන් කියනවා පයිතගරස් හොයාගත්ත පයිතගරස් ප්‍රමේය දැන් ක්‍රම 150කට ඔප්පු කරලා පෙන්නනවා එක එක කරලා නුවර ධර්මරාජ කොලෙජ් එකේ එක්කෙනෙකුත් ඒ පයිතගරස් පෙන්නපු ක්‍රමයේ ඔප්පු කරලා පෙන්නනද අලුත් මෙතඩ් එකක් ඉදිරිපත් කරා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියපේකම තමයි. හැබැයි විවිධ ක්‍රමවලින් යන්න පුළුවන්. ඒ නිසා ඔය පටන් ගන්න තියෙන ක්‍රමය හොඳයි. හැබැයි ඉවරයි කියලා හිතන්නේ නැතුව තව ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා කියලා හිතාන ඕක දිගටම යන්නේ එකයි කරන්න තියෙන්නේ. තව ප්‍රශ්නයක් තියෙනවා කයික කෙනෙක්ගේ සිත පහන් කරනවා. අහන්න. පස්කෝ රස පැහැදිලි කරගන්න. මම අපේ සීනියර් එකට විභාගයට යනකොට ওই ප්‍රශ්නේ තිබුණා. පස්කෝ මුලෝ අතරක් මට තේරෙන්නේ පහේ පන්තියේ ඉස්කෝලේ යන මං ගෙදර ආවට පස්සේ කිරියක් බැනලා කිව්වා පස්කෝ රස කියන්නේ මේ හරකගෙන් ලැබෙන කිරි, දී කිරි, වෙඬරු, චීස්, බටර්. හරකගෙන්ම ලැබෙන ගෝ රස පහ. මම මොනවාරි ලියලා කිව්වලා ලියලා ආවනම් ගෙදර ඌ මාව පට්ට ගහනවා හැම ඉනා වෙන මම කොහමද උත්තරේ ලිව්වේ නැහැ. ඕක උනේ 1963. 63 මම ගියා අපේ සීනියර් එකට යන්න විභාගෙට ගියාට පස්සේ පස්ගෝරස නම් කරන්න ගියේ. ඒක දන්නේ දැන් දැන් දන්නවද? ඒ කියන්නේ අම්මලාගේ තනේ තනේ කිරි වලත් ඕක තියෙනවා ගෝරසම නෙවෙයි අම්මලාගේත් ඔය රස තියෙනවා. Pasgora se värilad? සිව්පිලිසින් ව්‍යාපාර. ඒ හරක් ප්‍රශ්නයක් ඇහුවේ උනාට. ඒක වෙන කෙනෙකුට ප්‍රශ්නයක් දෙන්නේ ඕක තමයි කියන්නේ අනුන්ගේ නඩුවට පෙරක දෝරුකම් කරන්න යන්න එපා. ගියන්න පස්සේ නඩුව නඩුකාරයෙකුත් බැනුම් අහනවා, චෝදනා පක්ෂෙකුත් බැනුම් අහනවා, චූදිත පක්ෂෙමුත් බැනුම් අහනවා. මේ සිව්පිලිසෙන් බෑපත් වල මම ඔය කේමනන්ද සාසින් ඇහුවා මේ ආවට පස්සේ. ඒ කියන්නේ මේ මේ නිල්ලමින්දරි මම තනියම කල්පනා කරලා තිබුණා. පස්සේ කේමනන්ද සාසි තාම දක්ෂව මාව අනගාන පුස්තකාලයට ගිහිල්ලා පටිසම්භිදා මාර්ගය කියන පොත අරන් දුන්නා. පටිසම්භිදා මාර්ගය කියලා කියන්නේ මෙන්න මේට මෙතන තියෙනවා මේක. මම මේක ටිකක් ලොකුයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ත්‍රිපිටක පොතේ ලොකම පොත. නෑ. මේ පොත පෙන්නා විතරයි උනේ. ඉතින් ලොකම පොත පෙන්නලා කිව්වා ආයතතු මේ කියවන්න තියෙනවා කිව්වා. ඉතින් මේක කියවලා බලනවා කියවනවා කියවනවා කියවනවා කිසිම තැනක මාත්‍රිකාව කතා කරලා නැහැ. හැබැයි ඥාන 72 එක තැනක සඳහන් කරලා තියෙනවා මේ අත්තේ ඥානං ධම්මේ ඥානං අත්තේ ඥානං අත්ත ධම්ම නිරුත්ති ඥානං පටිසම්භිදා ඥානං කියලා අත්ත ධම්ම නිරුත්ති පටිභාග. ඉතින් ඇත්තටම කියනවනම් ඒක මේ බුදුරජාන් වහන්සේගේ ඥාන පාඨව්‍ය එහෙම නැත්නම් එපිස්ටමොලොජි වල තියෙන අන්තිම ගැඹුරක් මම දැනට තේරුම් ගන්න තියෙන්නේ මෙන්න මෙහෙමයි. අපි සාමාන්‍ය ලෝකයේ මොන සිද්ධියක් වුණත් සම්මතයේ හැටියට පත්‍රේ දාන විදියක් තිද්දියක් තියෙනවා. තමයි මිනිස්සු දකින ස්වභාවය. නමුත් ඒක ඒකේ ගැඹුර හේතුඵල ධර්මානුව මේක සිද්ධ වෙන්නේ ඒක පුද්ගලික ආත්මයක් නෙවෙයි කාටවත් නිග්‍රහ කරන්න වෙච්ච දෙයක් නෙවෙයි මේ ලෝකේ හැටි කියලා විච්ඡ සිද්ධියදී ඒකේ හේතු ධර්මඵල ධර්ම දැනගන්න එක ධර්මේ ඥානයි අත්ත්‍ය ඥානයි කියලා කියන්නේ ලෝකයා දන්න සාමාන්‍ය සම්මුතිය ඊට පස්සේ ඒක ධර්මානුකූලව දැනගන්නේ මේ හේතුඵල අනුව සිද්ධ වෙන්නේ අපි හිතනවා මේ UNP එක ශ්‍රී ලංකාවකට කරපු වැඩක් කියලා පත්‍රේ දාලා තියෙනවා ඊට හේතු ධර්ම දන්න එක නදන්න මේක මේ හේතුඵල වලින් යන එකක්. එහෙම නැතු මේ කවුරුත් කරපු එකක් නෙවෙයි කියලා දැනගන්න එක. එතකොට යා අර්ථය ධර්මයේ දෙකම දන්නවා. දැන් මේ දන්න දේ මේ නොදන්න කෙනෙකුට කියලා දෙන්න ගියාම හරි අමාරුක වැඩ. එයාට වචන අලුත් සෙට් එකක් හොයන්න වෙනවා. ඔබ දන්න දේ ඇත්ත. එහෙම දෙයක් වෙලා තියෙනවා. පත්‍රේ දාපු සිද්ධිය ඇත්ත. නමුත් ඔක යට තියෙන પરමාර්ථ වශයෙන් බුදුන් දකින්නේ ඕක මෙහෙමයි. රහතන් වහන්සේන දකින්න කියලා ඒක නිරුත්ති ඒක කියා දීමට ගන්න වචන සෙට් එකක් තියෙන අලුත් භාෂා ව්‍යාකරණයක් ඕන. ඒකට කියන්නේ නිරුත්ය උච්චාරණය කිරීමේ ක්‍රමය. මේක තේරුණා දැන් මෙයා මෙයා අර්ථය තේරුම් ගන්න තියෙනවා. මම අර්ථ ධර්ම දෙකම දන්නවා. දැන් මට තේරෙනවා මෙයා දන්නේ සත්‍යයෙන් භාගයයි කියලා. මට මෙයාට කියලා දෙන්න පුළුවන්. හැබැයි කියලා දුන්නොත් මෙයා කවදාවත් තේරුම් ගන්න නිසා හුඟ දෙනෙක් කියන්නේ නැතු නිකන්. ප්‍රතිභාන ඥාන තියෙන එකනා අර්ථයක් දන්නවා ධර්මයක් දන්නවා කියලා දෙන්නත් පුළුවන්. කිව්වට දන්නෙත් නැති තේරුම් ගන්න නැති බව දැනගෙන ඉඳද්දී අර විශේෂ ඥානයක් තියෙනවා මෙයාව සත්‍යයට නතු කරගෙන මෙයාට කියලා දෙන්න විශාල කරුණාවකින් මෙයාට නොදන්න දේ කියලා දෙන්න තියෙන ඥානයට කියන ප්‍රතිභාන ඥාන කියලා. ඒ නිසා ඥානය මේ මණ්ඩි මිදිලා මිදිලා මිදිලා යන හතරක් තියෙන්නේ. දැන් තියෙන ජනමාධ්‍ය තන්නේ කර අර්ථේ ඥාන විතරයි දන්නේ. කවදාකවත් ධර්මයේ තේරෙන්නේ නැහැ. ධර්මයක් දුන්නොත් පත්‍ර කියවන්නෙත් නැහැ කවුරක්වත්. නමුත් පටිච්චසමුපාදේ දන්නේ කනා චතුරාර්ය සත්‍ය දන්නේ නම් මේ සිද්ධිය ආත්මවාදයට දාන්න තු මේ හේතුඵල ධර්මයක්, චිත්ත නියාමයක්, ධම්ම නියාමයක්, උතු නියාමයක්, කම්ම නියාමයක් කියලා මෙයා දන්නේ මේ කාටවත් කාටවත් කරපේ ගන්න නෙවෙයි නියාම ධර්ම එකක්. නමුත් ඒක විකිනෙන්නේ. ඒක පොළට දාන්න බෑ. කවුරුත් ගන්න නැහැ. මේ වෙච්ච සිද්ධියක් විතර ලෝකේ වගේ සිද්ධි ඕන තරම් වෙලා දෙන ඕකට මේ මානසික ආතතියක් කරන වැඩක් නෑ. ඕක පුංචි කරලා නිකන් හිටපන් කියන එකයි ධර්මයෙන් කියන්නේ. ඉතින් ඒක කියන්න ගත්තාම ඒව ගැඹුරු ගන්න ශුන්‍යතා පරිසංයුක්ත දේශනා කියයි. නිබ්බාන පරිසංයුක්ත දේශනා කියයි. අපිට තේරෙන්නේ නෑ කියයි. ඔක්කොටම ඕන කරන්නේ මේ ජාතක කතායි සුරංගනා කතායි විතරයි. නිසා නිරුත්තිය වැටුණාට නිරුත්තිය කාටවත් කියලා දෙන්න යන කෙනා ඇඟේ අමාරුවට කරන වැඩක් කරන්නේ. හරියට පසේබුදුරජාණන් වහන්සේ මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වගේ පසේබුදුරජාණන් වහන්සේට තේරෙනවා කියන්නේ. කිව්වට වැඩක් වෙන්නේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් ඇත්තටම කොහෙදෝ දිහාවට හැරිලා ඉන්න මිනිස්සුන්ට දිශා මාරු කරලා අට ධම්ම දෙක ලස්සන නිදර්ශන මාර්ගයේ රූපක මාර්ගයේ ලස්සන පුංචි කතාවක් හදලා ඒ මිනිස්සුන්ට හේතු ගන්නලා උඹලා දන්නේ නැති ගැඹුරක් තියෙනවා කියන එක පෙන්නන එක පටිභාන පරිසංයුදාව ඒක ඇත්තටම මේ ලෝකේ නැති එකක් නෙමෙයි ਸਰවඥාන්සේ මතු කරා දැන් මේ වෙනකොට ඒව ගැන කතා කරන්න වෙලාවක් නැහැ මොකද අර්ථයවත් තේරෙන්නේ නැහැ අර්ථයවත් සාස්ථාස් කරගන්න බැරුව හරි වෙහෙසක ඉන්නේ නමුත් මේ ඥාන පාඨාවිය එහෙම නැත්නම් ඒකට කියන්නේ මේ ඥාන විභාගය කියලා ඔය ඥාන විභාගය මෙව ඇත්තටම චින්තාමය ගොඩනගෙන දේවල් අත්ත ධම්ම දෙක නම් ප්‍රත්‍යක්ෂේ. ඊගාට මේ නිරුත්ති ප්‍රතිභාන දෙක ඒ විශේෂිත ඥාන ඇති කෙනාට ඇති වෙන චින්තාමය ඥානයක් අනුකිරගෙන අනුකම්පාවෙන් මෙයාට මේ නිදර්ශන මේක ඒත්තු ගන්න දෙන්න පුළුවන් කියලා උත්සාහ කරනවා. ඒක කොණ්ඩඤ්ඤ සෝනාචර තිබුණේ නැහැ. බක්කුල මහරහතන් වහන්සේ තිබුණේ නැහැ. සාරිපුත්‍ර සාමණේර හොඳට තිබුණා. මුගලන් ස්වාමීන් වහන්සේට තිබුණා ඉහළ මට්ටමේ. කාශ්‍යප මහරහතන් වහන්සේට අඩුයි. ආනන්ද ස්වාමීන් වහන්සේට තිබුණා ඉතින් ගියාම මහා කච්චායන මේ තව ඒ අටකතා දෙන්න දෙතුන්වක් හිටියා කොට්ටිත මහා කොට්ටිත මහා කච්චායන අනුරුද්ධ ඒ ස්වාමීන් වහන්සේලාට තිබුණා. හැබැයි ස්පෙෂලායිස්ඩ්. සාරිපුත්‍ර සාංශයට හැම සබ්ජෙක්ට් එකම අල්ලතයි. මම මුගලන් ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර සාංශේ පළවෙනි පන්තියට ගම්මඩ පස්සේ එතෙන්දලා ගෙනියන්න පුළුවන්. ඒකට කියන්නේ ස්පෙෂලායිස් ෆීල්ඩ්ස් තිබිලා තියෙනවා. ඔක්කොම හැම එකම දක්ෂ නැහැ. හැබැයි සාරිපුත්‍ර සාංශය ගන්න තිබිලා තියෙනවා මේ කියන්නේ සර්වඥාන්සේට පමණක් දෙවෙනි වෙන මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් ওই පුන්නමන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේට ගාවට ගිහිල්ලා බණ අහලා තියෙනවා. ওই ශිව්පිලිසිම් බියාපත් මහරහතන් වහන්සේ නමක් විදියට පුන්නමන්තානි පුත්‍ර ස්වාමීන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ අගය කරලා තියෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වන්දනා කරන්නට පුන්නමන්තානි පුත්‍ර කියන ශාක්‍ය වංශික ස්වාමීන් වහන්සේ ආපු වෙලාවේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ආරංචි වෙලා පත්කඩේ අරගෙන ජහට දුවන කියලා වැඳලා කියලා තියෙනවා. ඔබ වහන්සේ වන්නකම් මං හිටියේ මේ දැනගන්න ඔබ වහන්සේට පුන්නමන්තානි පුත්තු කියන්නේ කියලා එහෙමයි. ඊට පස්සේ ඇතුල්ච්ච ප්‍රශ්න සාකච්ඡා තමයි ඔය රතවිනීත සූත්‍රයේ සඳහන් වෙලා තියෙන්නේ. ඒතිෙදි සාරිපුත්‍ර සාන්ති ඉගෙන ගන්නක් තියෙනවා කියන්නේ. බණක් කියන හැටි අච්චර විසරද ඥාන තියෙදි ඉගෙනගෙන තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ ආලෝකය යටතේනේ මේවා වෙන්නේ. ඉතින් ඔක්කොමලා ගෝලියෝ. නමුත් අර හිපිලිසිම් පැත්ත බලනකොට ඒ නිරුත්ති ප්‍රතිබහණිය හම්බුණාට ප්‍රතිබහණයට ඇඟරි දෙන මේ වැඩේට කවුරුත් යන්නේ නැහැ. මොකද කවුරු කිව්වනම් පිළිගන්න වෙලා නැහැ මිසන පාන් ගණන්. පෙට්‍රල් ගණන්. ඩොලර් එක එන ගාන කිතු ඌව දීති කොහෙද මේ බණ කියන්න වෙලා තියෙන්නේ. ඌව දීති කොහෙද මේ බණ කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඌව කතා කරගෙන ඌ කට්ටිය මම <laughs> මම ඉදාර බ්‍රිස්බේන් ගිහිල්ලා බණ කියන වෙලාවේදී ඒ ත්‍රිපිටක ධාරි මහත්තයෙක්. මම ළඟ වේදගෙන ඉන්න බණ ඇහුවා. ඉසලත් කතා කරේ ඉඳපුවාන් කියන ස්වාමීන් වහන්සේ රටින් රට ඇවිල්ලා මේ මොනවද මේ කතා කරන්නේ? මේ අරේ විශාල ගානක් කතෝලිකාගමට බඳව ගන්න. ඔබ අහලා මොකක්ද ඒකට වෙන සේවය කියලා. මොකෝ මට ගැහඟීමක්වත් දෙන්නේ නැහැ මහත්වෝ ඒක ගැන කියලා. මේ චීවරධාරී 2500ක් සාසනයයි ඔබ අහන්සලත් ඔහම කරාරිනවනම් මොකද්ද අපේ සාසනෙට වෙන්නේ? මේ මොනවද මේ කතා කරන්නේ කියලා. උංග ඉතින් මගේ ඇඟට එන්නේ නැහැ. ඒ එහෙම එකක් එන්නේ නැහැ කියලා. ඊට පස්සේ කරවම් ටිකක් වෙලා ඉඳලා ඉවරලා ඔබ අහන්නේ නැහැ බුද්ධ පූජා තියන්න එපයි කියලාද කියලා. ඒ කියන්නේ මිනිහා ඉන්න කල්පනාවක ඉඳලා තියෙනවා. බුදු පූජා කියන්නේ එපයි කියලාද කියන්නේ කියලා. ඉතින් මං කම ආත්‍යෝ ගන්ධ කිලියට කියලා මල පූජා කරත් රැසි කිලියට කියලා මල පහ කරත් එකම පිනනේ. කියනකොට පෑන්නා කියන්නේ මල. එසදාට මේ ජයසිංහ මහත්තයාගේ නෝන පැත්ත කියලා කිව්වා ඕක නේද ස්වාමීන් වහන්සේට උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති කියලා බුදුහාම කියලා තියෙන ඕක නේද කියනකොට අර මහත්තයාගේ කරන්ට් එක බැස්සා. නැත්තම් ගහනවා. යා කියන්නේ සිව්පිලිසිපය ගැන කතා කරනවා. ඕගොල්ලෝ නේද කරන අර මේසු කතෝලික ගන්නට ගන්නවා. මොකද ඒකෙන් ඇති වැඩේ කියලා. ඇත්ත කතාව. කියන්නේ කැක්කමකින් තමයි කතා කරන්නේ. මට ඒක කැක්කම නෑ. ඉතින් හොඳම වැඩේ තමයි මේ පටිසම්භිදා මාර්ගය හොඳට කියව ගන්න book of discrimination කියලා එක දාලා තියෙනවා ඥානමෝලි ස්වාමීන් වහන්සේ විශාල බරපතල වැඩක් සිංහල එක එක දෙක කියලා දෙකක් තියෙනවා. ඒක හරි මේ ඇත්තටම විසුද්ධි මාර්ගයේ හැදෙන්න ඉස්සෙල්ලා අපි බෞද්ධයා නැත්නම් තේරවාදේ ගරු කරලා තියෙන පරිසම්මිතා මාර්ගයේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ විතරයි ලෝකෙටම විශේෂඥයා පරිසම්මිතා මාර්ගයට. ඒකමයි අසුරු කරන්නේ. ඒකම බල බල ඒකේ තියෙන මේ ඔය මං කියව පොතේ තියෙනවා උගාක් වෙලාට ලොකු සාමින්නාංශේ ධර්ම කරුණු ගා කැටවිච්ච ධර්ම කරුණු නාත මත කරගත්තේ පරිසම්පදා මාර්ගය අසු කරලා තමයි. ඉතින් ඒව ඇතර සූත්‍ර පිටකයෙන් සාධක ගන්න. අපි පරිසම්පදා මාර්ගයේ සූ මේ මේ මොකද කියන්නේ? ඇටසැකිල්ල සැකිල්ල පෙන්වනවා. ඒ සූත්‍රය පෙන්වනවා. ෆෝමියුලා එක පෙන්වනවා. ඉතින් කෑලි කෑලි දාලා ඔය දෙසත් දෙතත් ඥාන වන්දනා අන ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ පරිසම්පදා මාර්ගය. ඒක ඒක එදත් බොහෝම සැලකිලිෙන් සැලකලා තියෙන එක කියනවා සාරිපුත්‍ර සාංශ ගුණ කරූප එකක් කියලා. ඉතින් පස්කෝරාසයි පටිසම්භිදාවයි දෙකම තේරෙනවද? අවදානිය අවදානිය හරි අපි දෙකේ ද්වේෂය වැඩි වෙනවා නම් පැහැදිලිවම ඇත්තටම උදාහරණයක් වශයෙන් කියනවා ඒ පණ්ඩිතාංශ කියන්නේ පුංචි ගින්නක් ආවා. ඒකට අර ගෙදර තියෙන ගිනි නිවනේ පාවිච්චි කරා හරියන්නේ නැත්තම් ෆයර් බ්‍රිගේඩ් එකට කෝල් කරන්න. ෆයර් බ්‍රිගේඩ් එක තමයි මයිකි බාන. හැම ගෙදරකම සාමාන්‍යයෙන් අපේ උඩත් එකක් තියෙන කවදාවත් වැඩ ගන්නෑ ගිනි නිවනයක් තියෙනවා. පිටරට නම් තියන්න බෑ. පිටරට ඕනම ආයතනයක් හදුවොත් ඒ කියන්නේ මේ ආබාධිතයන්ට ගොඩ වෙන්න තැනක් අනතුරුදී පිට වෙන තැනක් ගිනි නිවන තියෙන්න ඕනේ. ඒ ගිනි නිවනේ පාවිච්චි කරනවා. ඒක හැම කෙනෙක්ම දැනගෙන තියෙනවා. හැබැයි මෙහි තියෙන එක එක එකක් දන්නේ නැහැ පාවිච්චි කරන්නේ. උඩ එකක් තියෙනවා, ආදාකක් දන්නේ නැහැ, මමවත් දන්නේ නැහැ. ඒකෙන් බැරි නම් ෆයර් බ්‍රිගේඩ් එකට කෝල් කරනවා. ෆයර් බ්‍රිගේඩ් එක වගේ තමයි අර කලින් හැබැයි කරලා තියෙන්නේ. මෛත්‍රී ඒ වෙලාවට වඩන්න බෑ. ඒ නිසා මේ යම් කිසි ද්වේෂයක් පාලනයකින් තොරව නගිනවා නම් ඒක ඉතින් ඊටාම භයානක දෙයක් වහාම ඉසගිනිගත්තේ කුසේ ඒක නැතර කරන්න. ඒක ව්‍යාපාද විතක්ක කියලා කියන්නේ ඒකත් එක සෙල්ලම් කර කර ඉන්නේ. එක්කෝ සතුමරි මොහරකම් කිරීම ආදී ද්වේෂය දනවන ශීල්පදය ශීලේ කරීම නැතර කරලා ශීල්පද ආරක්ෂා කළා තමන් මේ චල් වෙනවා. අන්තික ද්වේෂයක් ආපු ගමන් ඒක ඒ අරමුණත් එක්ක ගැටි ගැටි තියෙනවා නම් නගිනවා ඉක්මනට අරමුණෙන් අයින් වෙන්න කියනවා. ඒ ද්වේෂ දනවන අරමුණේ හැකි ඉක්මනින් ඇත් එක වාගෙන හරි යවන කන් දෙක වාගෙන හරි ගමන අයින් වෙන්න කියනවා. නැත්තම් මේක ලැබු ගින්නක්සේ පැතිරෙනවනේ. ඊට පස්සේ Tamange සාමාන්‍ය එක දිහා බලනකොට අඩු වෙනවා මධ්‍යම ප්‍රමාණය ද්වේෂ. වැඩි වෙන එකක් තියෙනවනේ මෛත්‍රී භාවනාවෙන් හෝ එහෙම නැත්තම් කරන්න පුළුවන් ඕනේ දහංගටයක් දාලා. සමහර විට සෙන්නස් එක පාටම මෛත්‍රී තියන්න බැරි නිසා සීලය ආවර්ජිනාකුත් ටිකක් බයිද. ඒ වගේ ඇත්තටම මේ පුළුවන් තරම් මේ ඒක හිතා ගන්න ඕනේ මේ ක්‍රිෂ්ණමූර්තිතුමා කියනවා මේ රැක මද්දහනක ගොම්මනක ඇවිදිනකොට මේ පය තියන්න චිත්තක්ෂණයට ඉස්සල දැක්කොත් මේ පය තියන්න හදන්නේ කුණ කට්ටකේ උඩ තියලා කියලා. කුණ කට්ට පේන්නේ නැහැ බැලුම වලට පේන්නේ නැහැ. මේ නිකන් උඩු වැලක් වගේ තියෙන්නේ. ඒ කිට්ටු කරනකොට දැක්කොත් ඒ මනුස්සයා දුවන්න ඕනේ දකුණටද වමටද වම පාය ඉස්සලා තියෙනද දකුණු පාය ඉස්සලා තියෙනද කියලා අහන්න වෙලාවක් නැහැ නේ. මොකද අඩිය පට්ටු කරපුවා ඌ දන්නවා ඌගේ අඟල් හය ඇතුලට ආපුවා ඌ ගහන ගැහිල්ල විදුලි සැනෙට ගන්න. ගහලා ගන්නව දන්නෙත් නැහැ. ඒ නිසා මේ වෙලාවේදී තියෙන පූර්ණ ඒ කියන්නේ ආරක්ෂක සංවිධාන දැනුම හැමදේම පාවිච්චි ඇත්තටම ඒ ඒ නිදර්ශනයේදී අපිට හිතලා කරන්න දෙයක් නැහැ. කෙරෙනවා. ඉබේම කරන ආරක්ෂාවට. ඒ වගේ තමයි ඒ වගේ ද්වේෂයක් දනවන වෙලාවෙදී උනත් අපේ ආධ්‍යාත්මික ජීවිතයේ 100%ක්ම අනතුරටපත් වෙනවා. අවුරුදු ගාණක් පවාගෙන ආපු ಗುಣ තරම් නොවන අක්ටමට බිඳුවටම බහිනවා. මේ ද්වේෂය නිසා මුල නැසන මේ චෛතසිකයක් අපි ද්වේෂයෙන් කාට හරි වෛර කරන්න කියලා ඉස්සර තමයි පිළිලා තමයි අනුන් වෛර කරන්නේ අනුන් නැසන්නේ. ඒ නිසා ඒ කල්ලතුව මෛත්‍රී භාවනා කරලා තියෙන්න ඕනේ. හැබැයි යම් ප්‍රමාණයකට නම් ඒක දිහා දකින්නකොටම නැතර කරන්න පුළුවන් ඒ විදර්ශනා මේකක ඉන්නවනම් මූඩ් එකක ඉන්නවා. හැම වෙලාවෙම නෑ හැබැයි. ඒ වෙලාවට උප්පරීමේ යොදලා හානිය නැතර කරගන්න එක විතරයි කරන්නේ. ගින්නක් ඇති වුණා වගේ සර්පෙක් ගහන්න කිට්ටු කළා වගේ. හොඳයි අපි දැන් මේ නතර කරන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ තව තියෙනවා නම් අපි සාදර වෙනවා මෙල්බන් පැත්තට. මේ ශීලා ඉන්නවද? ශීලට කියන්න අර ඩීප් හීට් එක හම්බ වුණා. කවුද මට මතක නැහැ. මේ දෙන්නගේ නන්නම් මතක නැහැ. තිලකා එහෙම වෙන්නේ නැති. කුසම කුසමයි මේ ඩාන්සි ස්වාමී. මන්දරේ මම නන් දෙකම අහගත්තා. ඒ වුණාට දැන් මතක නැහැ. කොහමද බඩු හම්බුණා මේ ඒකේ ස්ප්‍රේ එකකුත් ඕනේ. අරගත්ත ස්වාමීන් මම එනකොට අරන් ඉන්නේ. තවත් මොකක්ද දෙයක් ඕන වෙලා තිබුණා මතක් වෙන්නේ නැහැ දැන්. ආ ඒගොල්ලෝ එනකොට ලකරික් එවලා ගෙනල්ලා තිබුණා. තවත් මොකක්ද දෙයක් ඕනෙලා තිබුණා මතක් වෙන්නේ. දැන් කවත් කවත් දෙන්නේ මේ මේ මේ ඇනුවල් කැලෙන්ඩර් එක හම්බුණාද 2013 ඊය ප්ලෑන ටොපික් මම ගත්ත ස්වාමීන් වහන්සේ ප්ලෑනර්ස් දෙකුයි පොත් දෙකකුයි අර ලොකු කැලෙන්ඩර් එක වගේ එකක් ගත්ත පුළුවන් වුණ තරම් එන්න මේකත් 2013 ද එහෙමයි තමයි දැන් 2012 වැඩන්නේ ආ යන්තම් ඒකවත් දන්නවනම් ඇති. හැබැයි 12 12 ඉවර වෙලා තමයි 2013 එන්නේ 2012 දී ලෝක විනාශය වුණොත් කැලෙන්ඩරේ වැඩන්නේ. නිසන්වනේ කෑල්ලක් ඉතුරු වෙනවා. මේ එතකොට මේ එකක් ගෙනාවත් ඇති ශීලා මේ ෆොටෝසට් කරලා ගන්න පුළුවන් මට ෆෝමැට් එක තමයි ඕන කරන්නේ. එහෙනම් ඒක ටිකක් ලොකු එකක් ඕන කියලා නම් ඒ කඩේ තිබුණා ලොකු කේජ් එක තියෙන එකකුයි ඒක හැබැයි තියෙන අර ඔස්ට්‍රේලියාවේ කැලෙන්ඩර්ස් නිවාඩු අරෝනේ. ඉතින් ඒක එච්චර ඒක නෙමෙයි මට ඕන කරලා තියෙන්නේ වීක් ප්ලෑනර් එක. වීක් ප්ලෑනර් එක 32 52 52 weeks තියෙනවා නම් dates and uh, days දාලා months වලට කඩලා ඒ ඇති ඒක නිසා ඔය ලොකු එකෙන් ගේන්න ගියාම සීලට කරදරයි පොඩි දෙක ගේන්න. එනිමයි සාහස මම අරගෙන කවද්ද එන්නේ? දැන් මේ ඉන්නේ ස්වාමීන් වහන්සේ 26 වෙනිදාට මම බලන්න ගෙදර අතරේ ඉන්න බලන්න කොහොම හරි හොඳයි එහෙනම් අපි මෙතනින් සමු ගන්නවා සියලු දෙනාටම තෙරුවන් සරණයි තෙරුවන් සරණයි අපි වෙලාව වුණාට පැය කාමාරකට අසන්න කාලයක් ගත්තා අපිත් ත්‍ත්තාවචාදාසි ගාථා සජ්ජහනා කිරීමේ මේ ධර්ම සාකච්ඡා මේ කුසලයේ පේන වෙන කාටත් අනුමෝදන් කරවීමෙන් අපේ පරමාර්ථ සීපත් කර ගැනීමෙන් අපි සාකච්ඡා වාරේ නිමාව සටහන් කරමු. එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු එත්තාවතාචනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සම්බී සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය සුවපත් වෙත්වා හාමුදුරන්ගේ මේක අන්තිම මෙසේජ් එක පොඩි හාමුදුරන් දුන්නේ මම තාම. චත්තාරිතික සූත්‍රය ඊයේ වල තිබුණ එක. ඒක කියන්න බැරි නම් අනිත් එක නම් කියලා තියෙනවා. මම පොඩි හාමුදුරන්ගේ කතා අල්ලගත්තා. මේකේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙ එහෙ මේ මේ ඒකල්ගේ සවුන්ඩ් සිස්ටම් එකේ එහෙ සවුන්ඩ් එක. ඕක හදන්න බෑ. ඒ ඒ ඒක මෙකැනිකල් අරකට උරා ගන්නවා. ඒ කියන්නේ මනුස්ස කටහඬත් එක්ක උරා ගන්න ඕක කපන්න බෑ. හරි. ඒකට අපේ අපිට එහෙ රිසෙප්ෂන් එක හරි හොඳයි. අපි එක අපි කතා කරන එක එහෙට එහෙනම් වෙන්න පුළුවන් සවුන්ඩ්ස් වල ඒක හරි එහෙම නැත්තම් මෙතන අපේ සම්ප්‍රේෂණය කරන තැන අප්සෙට් එකක් මෙතන මෙකැනිකල් ප්‍රොබ්ලම් එකක් ඉඳලා වෙනවා ඒකල්ලන්ට රිසෙප්ෂන් එක අපේ දැන් ඩයලොග් එක දැම්මට පස්සේ හොඳයි දැන් යන්නේ අපි ඩයලොග් එක හරහා ඔව් ඒ කියන්නේ දැන් සිස්ටම්ස් දෙකක් ස්වාමීන් වහන්සේ යන්නේ මයික් එකෙන් ගන්න එක යන්නේ එක වෙන පතයක් අහරින් එන එක මෙහාට තියෙන ස්පීකර් එක වෙන පතේ. ඒකේ තියෙන දෝෂ. සමහරට මෙතන ස්පීකර් එකේ මේකේ ස්පීකර් එකේ ප්‍රශ්නයක් තියෙනවා. නෑ ඒගොල්ලෝ පිළිගත්තා. ඒ සවුන්ඩ් සිස්ටම් එකේ අප්සෙට් එකක් කියලා හදා හදා කරනවා. අමාර වෙලාවට හොඳයි. දැන් අපිට තියෙන වාදේ තමයි පැයකමාර කන්ටිනියස් මෙසේජ් එක දෙනවා. අපේ ශබ්ද එහෙට හොඳින් යනවා. ඒගොල්ලෝ Skype එකෙන් කරා worst. ඊට පස්සේ දැන් මයික් එකක් දාලා තිනවා මේ ඇම්ප්ලිෆයි කරන්න හේ ඒක දාපු ගමන් එකෝ එකක් ඒකද දන්නේ. ඒක ඒක තමයි. සාරණ ඒගොල්ලන්ගේ මයික් එක අනිත් ලාට මියුට් කරලා තියන්න බලන්න එහෙම විදිහක් තියෙනවා නම් ඒ මයිකින් ෆීඩ් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මයික් වල වර්ග තියෙනවා. මයික් බාලේවා ඒ කියන්නේ ඕඩිනරි මයික්ස් වලින් ෆීඩ්බැක් එක එනවා. ස්වාමීන් වහන්සේ අනේ කියන්නේ නැත්නම් ඔක නෑ මට ඔය දින එක්කෙනෙක් මට මෙසේජ් එකක් එවන්නේ. දැන් හින්දු නිසා මෙන්න මේ මම ටෙක්නිකලි එන්නේ නැති මයික් එකක් ගන්නවා. මයික්‍රොෆෝන් එක ගහනවා කරනවා. අරිනු ස්වාමීන් වහන්සේ වඩාගෙන මේක මේ මේ ෆීඩ්බැක් නැති. එහෙම කීපයක් තියෙන හොඳ ඒවා. මම කියන්නේ දැන් ඔයා මට මෙසේජ් එකක් එවන්න. මම ගන්න ඕන මයික් එකක් දාලා එවන්න. ආන්න හරි. හරි. එතකොට මේ මේකේ මොකක්ද අන වෙලා තියෙන ඔය සන්ටෙල් එකේ ෆෝන් එකේ රින්ගින් ටෝන් එක කන්ටිනියුවස් ආයි. ඒක කුරුස් ආය කුරුකුරුස් ගන්න. ඒක ෆෝන් එකේ දෝෂය. ඕක දාන්න ඒකට බලන්න. දාලා හයි කරලා ඒ තියෙන එක දෙන්න හදනවා අපි පොඩි තරංග හිල්ලකට. මේ මේ ආයසුතු කොහෙන්ද වෙඩි? සෝ ඉස්සරහට නෑ මේ ළමයිද එදා දිගට එහෙද හිටියේ ඒකට අපි අර පින්න පාත කරන පින්න පාතේ වඩින්න ඕනේ නෑ නෑ ඒ කායි පයින් ගියද ඔව් මම පොඩ්ඩ වෙනස් වෙනවා අර මං ඉදා ස්වාමීන් වහන්සේ මතක් කරා ඒ නම් මේ මේ මහත්තයත් එක්ක අල්ලගන්න මේ මේ මේ ආශුභගා තියෙනවා මොකද්ද අශුභ ෆොටෝ වගේ කම්පියුටරේ දාලා ඒක print out එකක් ගන්න ඕනේලු වෛරස් වලට චෙක් කරලා ඒක පොඩ්ඩක් හෙල්ප් කරන්න පොඩි අංශ කල්ලා. ස්වාමීන් වහන්සේ මට ෂුවර් නෑ මේක තියෙනවද නැද්ද කියලා. මට දාලා දුන්න වෙන කෙනෙක්. මෙහෙ තියෙනවනම් ගන්න පුළුවන් එක. මොකක්ද අවශ්‍ය කරන්නේ? සඳ ෆොටෝ එක මේ සම්පූර්ණ පොඩි කප් එක ෆොටෝයක් ගන්න තන උත්සාහය. ඒතර ඒ කොම්ප්‍රිහෙන්සිව් නෑ. පැය ගාණක් බලන්න ඕනේ ඒ ඔක්කොම බලන්න. ඒක එකක ඔක්කොම නෑ. ෆොටෝස් ගාපු වෙනම නෑ. ලස්සන ඒ වගේ තිබ්බා. ඒක මයිලකින් කරප්ට් වෙලා හැබැයි මයිලක තියෙනවා මේ බයොප්සි එහෙම නැත්නම් ඔයා අර මේ එක්සිබිෂන් එක පොඩ්ඩක් බලන්න. ඒක බලලා තියෙනවා සාර මේ BBC එක ගහගෙන the body නෑ නෑ the body කියලා එකක් තියෙනවා තොප්පියක් දාන්න මහත් එකක් නේ සාර බලලා තියෙනවා ඒක තියෙනවා ගුන්ටර් ෆොන් හාගන් සම්පූර්ණ මේ ඇනොට මේ එකනේ ප්ලාස්ටි ප්ලාස්ටි මොනවද කියන්නේ මොනවද ප්ලාස්ටිනේෂන් කියලා එකක්. ඉතින් ඒ වගේම තියෙනවා මේ මේ පොඩි ආයසතු මේ වැඩ දෙකක් කොන්තරක් තියෙනවා. මේ ආයසතුන්ගෙත් තියෙනවා මේ මොකද්ද ගෙනාවු කුණු කන්දලයකුත් තියෙනවා. කුණු කන්දලෙන් දකින්නත් ඕනේ. ඒ කියන්නේ අසුබයක්. මේක බලන්න මේක තියෙනවා කියලා බලන්න හැබැයි බලන්න වෛරස් තියෙනවා කියලා. ඒක දෙල නැත්තම් හොඳ එකක් හොල දෙන්න. ඒතර මේ මහත්තයා ඊයේ හවස එකක් මේ මෙසේජ් එකක් කරලා ඊයේ දවල් ලියුවේ. හරි මම ආවේ ගෑවිලා අපිට වැඩ මෙහෙ අපිට මේ ඕගොල්ලන්ගේ පෙන්නේ සත්තාරිසක සූත්‍රයේ දෙකක විනාඩි දෙක විනාඩි 25 කී මම බලන්න නම් ඒකක්වත් මන්නේ ඒකයි අනිත් එක ඥානාරාම ස්වාමීන් වහන්සේගේ මතකද අපි 2007 දී විතර ටේප් එකෙන් ගත්ත ස්වාමීන් වහන්සේට ඒකේ ඔරිජිනල්ස් තියනවාද MP3 කරපු නැති. ඒ කියන්නේ අපි වේව් වලට ගත්තේ. ටේප්ස් එනවා මේ කැසට්. ටේප්ස් දැන් හොඳටම සවුත් වෙලා ඇති. වේව් එකකින් රෙකෝඩ් කරලා අපි අර පරණ අපි තියෙන අපි තියෙන අපි 40ම නෑ. පොල්ගසෝවිටින් මට ඉස්ලාම් සෙට් එකක්ම දුන්නා. පොල්ගසෝවිටින් වේව් ෆයිල්ස් තමයි ගැහුවේ එක CD එකට එක බණයි. ඒව තියෙනවනේ. ඒවා තියෙන 40ම තියෙනවද දන්නේ නැහැ. හැබැයි සෑහෙන ගාණක් තියෙනවා. මේ ඒවා තියෙනවනම් හදත හැකි. මල් ළඟ තිබ්බ එකෙන් හදන්න බැලුව හදන්න බෑ. දැන් දාලා තියෙනවා මෙයා ඉෂාර. පහක් දාලා තියෙනවා. ඥානාරාමගේ ෆොටෝ එකක් දාලා ඥානාරාම ධර්ම දේශනා කියලා YouTube එකේ. හොඳයි දේව. මම ඇහුවා අහපෙගෙන හොඳයි. සාංශගේ මේ මේ ෆොටෝ එක තියෙන්නේ. මම බඳ කරා. මොකද්ද එක ෆොටෝ එකක් දාලා. ඉෂාර මොකේද දාලා තියෙන්නේ? YouTube. YouTube. YouTube. ආට ඉෂාර කනෙක් කරගත්තාම ඒ ටික ගත හැකියි. බලත හැකියි ක්වොලිටි හොඳද කියලා. ඔව්. මේ නැත්නම් මට YouTube එකෙන් හොයත හැකි ස්වාමින්වහන්සේ ඊටක දුන්නොත් මට බලන්න දන්නේ නැහැ. ගුරු නෑනේ. එතකොට තමයි අපි චෙක් කරන්න ඕන සාමාන්‍යයෙන්. ආ නෑ රින්ග් රින්ග්ටෝන් නෑ. ඒකනේ තමයි ටයිම් ගන්න. නෑ නෑ. ඕකනේ අනිත් එක. ස්වාමින්වහන්සේ මම මේ ඩාර්ක් චොක්ලට් එකයි තව මෙතන තියෙනවා මේ බ්‍රෙක්ෆාස්ට් සීරියල් වගේ ලංකාවේ හදනවා. ඒ කියන්නේ නෙස්ලේ හදන එක. බෙදර ගෑණි අඳ ගන්නවා නෑ මේ එයා එයාත් නා මේ පන්සලේ වැඩ කරනවා දැන් මේ අද එයා දානයක් දෙනවා මේ ළමයා මෙන්න ඉන්න කට්ටියට කට්ටියට මේ දොස්තරලා ගෙන්නලා මනෝවෛද්‍යවරු ගෙන්නලා ඔව් අර කවුද අර නිතරම බණ කියන අර හා මේ මේ මනෝවෛද්‍ය කෙනෙක් ඉන්නේ ගාලීන මොකද්ද මේ අපේ ටීවී එකෙත් එන්නේ අන්න එයා එනවා ඉස්සා ඔව් මන් දන්නේ ඒ කට්ටිය හොයාගන්න කට්ටිය ඒ කියන්නේ මේ ඌනේ අර පොත ලිවි අර බුදුහාමුදුරෝ මේ බුදුජානසගේ ජාතක කතාවල ඔව් එයා හරි ඒ නමම තියෙන තරුණ කෙනෙක් ඉන්නේ දෙන්නගේ කෙනෙක් මේ කට්ටිය කරන්නේ ව්‍යාපෘතියක් ඒ පළාතේ ඉන්න ගොඩක් දුප්පත් මේ අම්මවරු ඉන්න ඉන්න කට්ටිය හස්බන්ඩ්ලා බොන එහෙම කට්ටිය ගෙන්නලා ළමයා හම්බෙනකන් කිරිපිටි අරමේම ඒවත් කරලා සායනයක් කරලා ඒ කට්ටියට දිගට හැම මාසෙම එකල ඒ ක්ලික් එක තමයි මේ කැම් බීම දෙන්නේ. මේක නැස කරන්නේ.